අවසරයි ස්වාමීන් වහන්සේ මෑණිවරණි සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ වෙනකොටත් දන්න පරිදි නැත්නම් ඉදිරියෙන් තියාගත්ත පරිදි මේ භාවනා වැඩමුළුව සඳහා මූලික මාතෘකාව නැත්නම් දේශනාවලිය මාතෘකාව වශයෙන් තියාගත්තේ සර්වචන් වහන්සේ විසින් දේශනා කරන්න ඉච්ච නැත්නම් ශ්‍රී මුක දේශනාවක් වශයෙන් ගැනින මේ චචක්ක සූත්‍රය ඒ සූත්‍රයේ සර්වචනංශයේ විසින්ම ආදි කල්යාණම් මජ්ජේ කල්යාණම් පරියෝසాన කල්යාණම් වශයෙන් සූත්‍රය දේශනා කරන්න ඉස්සෙල්ලම වර්ණනා කිරීමක් කරලා තියෙනවා අසන්නාගේ ධර්ම ගෞරවය ඇතිකරන ශ්‍රද්ධාව ඇතිකරන ඇති එම කරලා ඊට පස්සේ සර්වචන් වහන්සේ මේ භාවනා කරන කෙනෙක් මම කියන්නේ කවුද පුද්ගලයෙක් කියන්නේ කවුද කියන එක නැත්නම් මේ පංච භෝකාර භවික සත්‍යය කියන්නේ මොකක්ද කියන එක ਸਰවඥ විග්‍රහයක් කරනවා. මේ ਸਰවඥ විග්‍රහයේ සියල්ල සාකල්ලියෙම අවබෝධ කරගත යුතුයි කියලා ප්‍රශ්නිකුත් නැහැ. ඒ වගේම හොඳට කැමරෙන් බලනකොට පේන එක ਸਰවඥන් වහන්සේ කරන මේ ਸਰවඥ විග්‍රහය අනිකුත් අවශේෂ කෙනෙකුට තේරුම් ගන්න විශේෂම සාක්ෂාත් කරන්න බෑ. ඒත් එක්කම දැනගන්න පුළුවන් සාක්ෂාත් කිරීමක් අවශ්‍ය වෙන්නේ නැහැ රහත් වෙන්න. ඒ පාරේ යනකොට ਸਰවඥාන්සි මේ දෙන ਸਰවඥ විග්‍රහය තේරුම් ගන්න උත්සාහ කරනකොට කටපාඩම් කරන උත්සාහ ගන්නකොට සාක්ෂාත් කරන්න උත්සාහ කරනකොට ඒ සම්පූර්ණ විග්‍රහය තේරෙන්න කලින් තමන්ගේ සුද්ධිය සිද්ධ වෙනවා ඒක නිසා සියලුම රහතන් වහන්සේලාට මේ ਸਰවඥ විග්‍රහය සාකල්යෙම වැටෙනවා කියලා හිතන්න එපා නමුත් මේ අහනකොට ඒක සාකච්ඡා කරනකොට තමන් ඉදිරියට යන බව තේරෙනවනම් සතිපට්ඨානේ තහවුරු වෙන බව තේරුම් ගන්නවනම් මේ සූත්‍රයෙන් අදහස් කරන වැඩේ සිද්ධ වෙනවා. ඉතින් ඒ විදිහට මේක ਸਰුවඥ විග්‍රහයක් කිය අවශේෂ පෘ탁ජනයන්ට නැත්තම් සීක පුත්කලයන්ට නැත්තම් රහතන් වහන්සේලාටවත් මේ සියල්ල සාකල්ලියෙන් තේරුම් ගන්න බෑ අනුමානෙන් සාමාන්‍යයෙන් තේරුම් ගන්න පුළුවන් කියන තැනටයි අපි දැන් ධර්මදේශනා මාලාවේ ක්‍රමයෙන් සම්ප්‍රාප්ත වෙලා තියෙන්නේ ඒක නම් වශයෙන් කියනවා නම් ਸਰවචනාංශ මේ චක්ඛ දක්වනකොට එක එක හයක් මේ හයේ කණ්ඩායම් ඉස්ලාම් පටන් අරගන්නේ බාහිර ආයත අධ්‍යාත්මික ආයතන වශයෙන් ඇහ කන දිව නාසය කය මන වශයෙන් අපි දකින මේ ප්‍රසාද රූප ටික. මේ ප්‍රසාද රූප ටික සාමාන්‍යයෙන් භවනා කරත් නැතත් සාමාන්‍ය ජීවිතය වහදානකොට සත්ව විද්‍යාව හදානකොට දැනගන්න ඕනේ. දැනගන්න නැතුව ඔය කියන විද්‍යානම් දෙන්න බෑ. මේක සමහරට ඊට වැඩි ගැඹුරක් ඇති. කෙසේ නමුත් ඒ ටික තමයි අපි ඔය ජීව විද්‍යාවේදී ඉගෙන ගන්න. එහෙම නැත්නම් සත්ත්ව විද්‍යාවේදී ඉගෙන ගන්න. ඊට පස්සේ ඒ ඒ එක එක ආයතනයකට ගොදුරු වෙන්නා වූ බාහිර ආයතන තමයි භෞතික විද්‍යාව කියන්නේ. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධම්ම වශයෙන් තියෙනකොට භෞතික විද්‍යාවට වැටෙන්නේ නැහැ. භෞතික විද්‍යාව ඒක ගලවලා දාලා රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන ටිකවත් මනින්න කිරන්න පුළුවන් බාහිර ආයතන වශයෙන් අරගන්න. ඊට පස්සේ ඒකේ තියෙන මේ මන ආයතනය එහෙම නැත්නම් මේ එක එක ප්‍රසාද රූප ඇහි ඔපේ කනේ ඔපේ වගේ තියෙන මේ ඔපය බාහිර දේත් එක්ක ගැටෙන වෙලාවේදී ඒ සංසිද්ධිය අත්දැකීමක් බවට මගේ බවට පත්කරනද ඒ දකින්න කෙනා, ඒ බලන කෙනාගේ මනස හිත චේතනාව මනස්කාරය විතක්කය යෙද වෙන්න ඕනේ. යෙදුන් නැත්නම් මේ දේවල් එකතු වුණාට ඒක දැකීමක් ඇහිමක් වඩටපත් වෙන්නේ නැහැ. ඒ නිසා මේ දැකීම දැකීමක් වඩටපත් වෙන්න නම් දකින්න තැනට හිත යන්න ඕනේ. ඒ වගේම ඇහිම ඇහිමක් වඩටපත් වෙන්න නම් ආහන තැනට හිත යන්න ඕනේ. එතකොට මේ විඥාණය දැකීම සඳහා සාක්ෂි වෙනකොට අපි කියනකොට චක්කු විඥානය කියලා. විඥානයේ ඇහිම සඳහා සාක්ෂි වෙනකොට අපි කියන එක සෝත විඥානය කියලා. විඥානය යම් මේකට ගන්ධ සුවඳ බැලීමට ආග්‍රහණයට සාක්ෂි වෙනකොට ඝාන විඥානය කියලා කියනවා. දිවි රස බැලීමකට යෝජනා ඉදිරි කරනකොට සාක්ෂි වෙනකොට කට උතර දෙනකොට ජීව විඥානය කියලා කියනවා. කයට හැපෙන ස්පර්ශයක් හැපීමක් සම්පස්සයක් තහවුරු කරනකොට සාති කරනකොට විවස්ථාපිත කරනකොට යෝජනා කරනකොට අනුමත කරනකොට අපි කියන කාය විඥානය කියලා ඊට අමතරව මනස තුලමත් මේ රූප ශබ්ද ගන්ධ රස නැත්නම් ඉන්ද්‍රිය ප්‍රතිපද නැතුව මනසේම ක්‍රියාකාරීත්ව කරක් තියෙනවා ඒකටම හිතලා යෙදිලා හිත කල්පනා කරනවා හිතනවා චලසුම් කරනවා ආදි වශයෙන් ඒ බාහිර දේවල් වලින් පරිබාහිරවත් මනෝවිඥානයක් කියලා ගන්නවා. ඒ නිසා මේ විඥාණය එක එක වෙලාවල් වලට වර්ණ මාරු කර ගන්නවා, තට්ටු මාරු කරනවා, මාරු කරමින් යම් යම් කෘත්‍ය රාශියක් කරනවා. එතකොට මේ විඥාණයත් අර අජත්ත ආයතන, බාහිර ආයතන වගේ හය ආකාරයකට කඩලා පෙන්නනවා. ඒක ඒ බුදුමි ස්වාමීන් වහන්සේ කියනකොට පෙන්වන්නේ අපි මේ ශාලාවේ බාහිර විදුලි උපකරණ හයි කරන්න පුළුවන් ප්ලග් එකක් තියෙනවා නම් ඒ ප්ලග් එකට ගිහිල්ලා හීටර් එකක් ගැහුවොත් තාපය ආරම්භ වෙනවා. ඒ ප්ලග් එකට ගිහිල්ලා ෆෑන් එකක් ගැහුවොත් එහෙම හුලං ආරම්භ වෙනවා. ඒ ප්ලග් එකට ගිහිල්ලා වතුර මෝටරයක් ගැහුවොත් එහෙම කැරකිලා වතුර ආරම්භ වෙනවා. ෆ්‍රිජ් එකක් ගැහුවොත් එහෙම ගිහිල්ලා සීතල ආරම්භ වෙනවා. මේ විදිහට යමක් ඇති කිරීමේ ශක්තියක් තියෙනවා. ඒ ශක්තිය මේ ප්ලග් එකකින් එක සැරයකට එකයි කරන්න පුළුවන් නේ. ඉතින් ටෙලිවිෂන් එක ගවොත් රූප පෙන්නයි. රේඩියෝ එකක් ගැව්වොත් සද්ද අස්සයි. එහෙම නැතුව මදුරු දඟරයක් ගැව්වොත් විදුලිය මඩ ගන්න ගඳක් පෙන්නයි. එහෙම නැත්නම් ගෑස් කුකර් මේ කුකරයක් ගහලා කෑම හැදුවොත් රසක් හදලා දෙයි. එහෙම නැත්නම් ස්පර්ශයක් හදලා දෙයි. මේ විදිහට මේ විදුලි ශක්තිය කරකවන්නට, රත්කරන්නට, උණුසුම් කරන්නට, සීතල කරන්නට විවිධ ක්‍රියාකාරකම් වලටපත් වෙනවා. මේ මූල ශක්තිය අපි විඥානය කියනවා. ඒක දකින දයක් පාට පත්නකොට චක්කු විඥානය කියනවා. ඇහිමකට උදව් කරනකොට සෝත විඥානය කියනවා. ඒක නිසා මේ විඥාණය මේ සිද්ධිය අත්දැකීමක් පාටපත් කරන මගේ දෙයක් පාටපත් කරන අත් විඳීමක් පාටපත් කරනකොට ඒ ලිපිය අස්සම් කරන කෙනා ඒ යෝජනා ඉෂ්ට කරලා අස්සම් කරන කෙනා වගේ විඥාණය තමයි මේ බාහිර ආයතන සහ අජත්ත ඔපයන් එහෙම නැත්නම් ඉන්ද්‍රියන්, එහෙම නැත්නම් ඒ සංවේදී ඉන්ද්‍රියන් සම්බන්ධ කරමින් එතන එතන කැට ගහමින් කටයුතු කරන්න අපි මේ ටික තමයි පසුගිය දවස් තුනේ ඉගෙන ගත්තේ. ඉතින් ඒකෙත් අජත්ත ආයතන සහ බාහිර ආයතන කියන එක අපිට පන්ති කාමරයක සෑහෙන දුරට උගන්වන්න පුළුවන්. නමුත් මේ විඥානයේ මෙව එක එක වෙලාවට මෙහෙම සම්බන්ධ කරමින් විඥානයේ මේ සිද්ධියේ අතිරේක වාසිය ලැබෙමින් විඥානයගේ පැවැත්මක් තියෙන හැබැයි පවතින රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ විදී নানা ප්‍රකාර විදිහට හැසිරෙමින් ඇහ කන දිව නාසය විසේ নানা ප්‍රකාරට හැසිරෙමින් නමුත් මේ හැසිරෙන හැම වෙලාවකම අපි කියොත් විඥානයේ ඇහි ක්‍රියාත්මක වෙන හැම වෙලාවකම කනයි සද්දයයි අවලංගු වෙනවාය නාසයයි ගඳයි අවලංගු වෙනවාය දිවයි රසයි අවලංගු වෙනවාය පහසයි කයයි අවලංගු වෙනවයි කල්පනාව අවලංගු වෙනවයි කියන එක අපි දන්නේ අපි දන්නේ විඥානයේ ඉදිරිපත් වෙලා රූපයකට ඇහැ සම්බන්ධ කරලා රූප දකින්නකොට අපි රූපේ කටත් අරගෙන ඇහත් කරගෙන ඒකට රාග රත්ත්ව වෙලා බල බල ඉන්නකොට ඒ චිත්තක්ෂණයේ විඥාණයට තව රඟපෑමක් කරන්න බෑට එකයි රඟපාන්න පුළුවන්. ඒ නිසා මේ විඥානේ බොහොම ශීඝ්‍රයෙන් යෝසුලුව ක්‍රියාත්මක කරන වෙන ආකාරයට නිදර්ශනයක් පෙන්වන්න බෑ කියලා සරුවචනාංශෙත් කියනවා. විඥාන ඒ තරම් එකවන්න මේ මොහොතේ රූප වෙන්නවා ඊගාට සද්දාසනවා ගන්ධ රස පහස ඒ පෙන්නන පෙන්නන ධනවන ධනවන දේ අපි පුදුම ආශාවකින් අල්ල ගන්නවා ඒ නිසා අපිට ඒ නිසා අවස්ථාව නැති වෙලා යන අනිකුත් පහ කොච්චර ජීවිතයක් ලෝකේ ජීවත් වුණත් අපිට කල්පනා වෙන්නේ නැහැ විඥාන විසින් ඉලි දක්වන්න හදන දෙයට අපි මත් වෙන ගතිය කොච්චරද කියනවනම් විඥාන විසින් ڇප්ප කරන දේවල් ප්‍රතික්ෂේප කරන දේවල් බැහැර කරන දේවල් ඒ ඥානපෝණික ස්වාමීන් වහන්සේගේ වචනෙන් කියන්නේ අපේ අත්දැකීමෙන් ගියා ගියාමයි ආය කවදාවත් ගන්න බෑ. නිසා දීයත් වෙලාවක අපි මේ රූපය දිහා ලොල් වෙලා බලන ඉනවයි කියලා කියන්නේ. ඒ වෙලාවේ එන ශබ්ද සියල්ලම අවලංගු වෙලා යනවා. ගන්ධ රස පහස අවලංගු වෙනවා. ඉතින් අපි ඊට පස්සේ කිව්වොත් මම මේක අත්දකලා කියන්නේ කියලා අත්දැකීමක් තියෙනවා. අත්දැකීම සාකල්යෙන් සමස්තයෙන් හයෙන් එකක් තියෙනවා. හැබැයි ඒක මම කියාගෙන මම දැක්කයි කියන ගහපා දීගෙන රණ්ඩු කරගෙන අපි හුවා දක්වන්න හදනවා. නෝ සර්වචනසේ දන්න මේ මාසේ මේ හුවා දක්වන්න හදන්නේ මේ අත්දැකීමේ රූපාකාරයේ සහ සටහන් ආකාරය විතරයි මේ මනසට ඒ වෙලාවේ සද්දය දකින්නටත් බෑ ගන්ධ රස පහසත් බෑ අර අඩුකම නිසා තමයි මෙයා මේ පැන පැන ගහපා දෙන්න හදන්නේ අඩු කලේ තමයි හෙල්ලෙන්නේ. අංග සම්පූර්ණයෙන් මේක දකින්න පුළුවන් නම් එයා දකින්නවා මේ අන්ධබාල ජනතාවත් එක්ක මොනව උපු කරලා පෙන්නන්නද. මේ ඔක්කොම මැට්ටෝ. මේ ඔක්කොම මේ Taman දකින්න හයෙන් එක සියල්ල බවටපත් කරගෙන මවාගෙන මම දැක්කා මම ඇව්වා මම අද්දුරු ප්‍රත්‍යක්ෂය කියන්නේ උඹලා එනවද මට උගන්වන්න කියලා මේ ගහපා දෙවිල්ල දෙන්නෙම මේ අඩු කලේ නිසා. ඉතින් සයම් වෙලාවක මේ විඥානයේ මේ යූසුළු කෘත්‍යය ශීඝ්‍රයෙන් කර දෙන මේ කටයුත්ත බුදු නුවණින් හිතලා හෝ එනතන් දකින්න දකින්න වෙලාවෙ මෙනෙහි කරලා හෝ එහෙම නැත්නම් මේ ඔක්කොම අල්ලපන ලස්සේ එකම දෙයකට හිත යොදන්න හදලා හෝ කටයුතු කරන්න හදනවට හදනකොට තමන්ගේ මැජික් දර්ශනය හොරෙන් බලන්න හදන මිනිස්සෙක් මගාරින මැජික් කාර්යයක් වගේ විඥානයේ ලෝකෙ තියෙන දහංගට සේරම දාන. පංචනික ධර්ම සේරම ක්‍රියාත්මක කරනවා. ඡටගති මායාවී ගති ඒ ටික ඔය විද්‍යාවකට අහු වෙන දෙයක්වත් යන්ත්‍රයකට අහු වෙන දෙයක්වත් වෙන කිසිම ආගමක කිසිම ශාස්ත්‍රුන් වහන්සේ නමකට හිතා ගන්නවත් බැරි කොටසක්. නිසා සරුවචන් වහන්සේ භාවනාවට කෙනෙක් දාලා මේ ඇහැ බව දැනගනින් මේකට පේන දේ රූප නැත්නම් තද්ද පේන්නේ නැහැ. ගන්ධ රස මොකක්ක් කරන්නේ නැකට පේන්නේ රූප විතරයි. ඒ රූප පේන වෙලාවේදී පොත් බැීමක් කරගනි බලනොයි කියලා ටික කාලයක් ගියාට පස්සේ ඔබට තේරෙයි මම මේ යමක් දිහා බලනවා දකින්නවා කියලා මෙනෙහි කරන වෙලාවේ ශබ්ද ගන්ධ රස පහස මට විඳින්න බෑ. අපි යමක් නිතරම අහමින් අහනවා අහනවා කියලා මෙනෙහි කරන වෙලාවේ ශීර්ෂියක් අහනකොට රූප ගන්ධ රස ස්පර්ශ ලබන්න බෑ. ඒකම තමයි අපි ආනාපානේ වශයෙන් මේ ස්පර්ශය ලබන වෙලාවයි කොහොඳට හිත නිමග්න වුණොත් ඒ වෙලාවේ සද්ද ඇහුනට අපිට ඒක බලපෑමක් වෙන්නේ නැහැ. චිත්‍ර රූපම වෙන්නේත් නැහැ. වෙනම දෙයක්වත් නැහැ මේකම හිතිනවා. අන්න එතකොට තේරෙනවා නේද මේ විඥාණය විදුලි වේගයක් වගේ දිගට ගලන අපි ධාරාවක් කියලා නිකන් විදුලි ධාරාවක් කියනවත් ඒක වර එක රත් කරනවා වර එක රූපමවනවා වර එක ශබ්දමවනවා අර ප්ලග් එකට ගහපු යන්ත්‍ර උපකරණය හැටියට මේ විද්‍යුත්ය එක එක එක ක්‍රියාකාරකම් කරනවා වගේ විචිත්‍ර වැඩ අරුම වැඩ කරමින් පෙන්නගෙන හිටියට මේ විඥාණය රූපේ උපදිනවා ඒකට සද්දේ උපදිනවා ඒකට ගන්ධේ උපදිනවා ඒකට රසේ උපදිනවා අන්නේ විදිහට එතන එතන උත්පාදයක් සහ එතන එතන වැයවීමක් මේ විඥානයේ පැනෙන බව යෝගාවචරය ඉදිනදා වැඩවලදී හරි සක්මන් කරලා ගිහිලා කෙලවරේ හැරෙනකොට හරි නැත්නම් පරියන්කේ ඉන්නකොට নানা අරමුණු හිතට ගෙන අරපාමින් මේ විඥාණය මේ මායා දර්ශනේ පෙන්වනකොට හරි දැක ගන්නා සුළුව භාවනාව දියුණු වුණොත් සතිය දියුණු වුණොත් මේ යෝගාවචරයට තේරෙයි විඥානයේ මේ යාන්ත්‍රණය කැඩ කරන හැටි බැලනකොට රූපය රස විඳ ගන්න තියෙන හැකියාව නැති වෙනවා. අහන සද්දවල තියෙන අර්ථ රසය ගන්න හෝ රස විඳ ගන්න පුළුවන් ගතියක් නැහැ. ඒක නිසා අපි රස විඳිනවයි කියන්නෙම මේ විඥානයේ දෙන මැජික් එක බලලා මැජික් එක කාලා විඥානයේ ක්‍රියාකාරීත්වය හෝ යාන්ත්‍රණය බලන්නේ ඒක මවාපාන දේ මෝඩ විදියට අප්පුඩි ගාමින් ඇස්බැඳුමකට රැවටෙන මැජික් දර්ශනයක් බලන පිරිසක් වගේ. ඒ නිසා යම් වෙලාවක විඥානයේ තියෙන මේ මායාකාරී ගතිය දැක්කොත් එයාට පේන්න පටන් ගන්නවා මේ මායාකාරී දර්ශනය දැකීමත් හා සමගම ජීවිතයේ වර්ණ රූප සටහන් තිබුණේවා කලසුදු වර්ණ පාවයටපත් වුණා වගේ නීරස භාවයකටපත් වෙනවා. ඒකාකාරී භාවයකටපත් වෙනවා. එපා කරන ගතියකටපත් වෙනවා. මොනවා කෑවත් මොනවා ඇන්දත් මොකද්ද මේ දේ කියලා තේරෙනවා ඒ තේරුම් ගන්න වෙරන් තියෙන්නේ එතකොට ඒ යා ටික ටික ටික ටික මේ විඥාණය මොන විදිහට අපිව එක එක දේවල් පෙන්නමින් රවට්ටමින් ඇතිවීමින් නැතිවීමින් යනවද අඩුවනේ පෙන්නන ඌටවත් ආත්මයක් නැහැ පෙන්නන දේවල් වලටත් නැහැ ඒ නිසා මේ වරින් වර මේ පෙන්නන දේවල් වල කොමන නැටුම් කෙලි කවට සිනාදා කියලා මේ විඥානයේ ක්‍රියාකාරීත්වය බලන්න හදනකොට අපේ ඉන්ද්‍රිය ඥාණයට කවදාකවත් මේක හම්බ වෙන්නේ නැහැ. ඒක බුදු කෙනෙක් පෙන්වුවාට පස්සේ හොඳට සත්‍ය වැඩුවාට පස්සේ හොඳට මේ පේන දේ පේන හැටියෙන් දකින්න තරම් පෞරුෂත්වයක් ඇති වුණාට පස්සේ ලෑස්තිලා ගියාට පස්සේ බලන්න අමාරු දෙයක් නැහැ මෙතන. කොහොමඩක්වත් අමාරු නෑ. නමුත් බලනකොට නීරස භාවයේ තමයි විඥානය දැනගත්ත බවට ලකුණ. නිසා මේ විඥාණයෙන් එහාට තියෙන කොටස් බැලුවොත් ඒව නාම ධර්ම වලට වැටෙන්නේ ඒ කොටස් පෘථග්ජනියට විශේෂෝචර වෙන්නේ නැහැ. බුදු කෙනෙක් කිව්වට පස්සේ ණය ක්‍රමයට තර්ක ක්‍රමයට අනුමාන ක්‍රමයට හිතා ගන්න පුළුවන්. හිතාන එක ක්‍රියාවත් කරන පටන් ගත්තොත් ඒ ක්‍රියාවත් කරනකොට ලැබෙන හැම උත්තරයක්ම පෘථග්ජනය හිතන්නේ භාවනා කැඩිලයි කියලා. භාවනා වැරදිලයි කියලා. මට සතිය නැති වෙලා. මගේ මොකක් හරි අඩුපාඩුවක් වෙලා කියලා දකින දකින හැම අත්දැකීමක්ම අරියාදුවටයි අර්ථකතන දෙන්නේ. ඒ නිසා එතන කමඨාන සුද්ධු වෙන්නේ නැත්නම් යෝගාවචරයා කමඨහම් මාරු කරමින්, ගුරුවරු මාරු කරමින්, භාවනා මධ්‍යස්ථ මාරු කරමින් වහින වෙලාවෙ ඉගිලෙන් හදන කුරුල්ලෙක් වගේ අත්ෙන් අත්තර පණින්න කියලා තෙමිලා නැහැ. ඒ නිසා භාවනා ක්‍රම වැඩි වෙන්න වැඩි වෙන්න යෝගාවචරය තෙමිලා නැහිනවත් වැඩි. අරගෙන නැත්තම් මේකට යනවා මේක නැත්තම් අරගෙන කිසිම තැනක මේ අශීරු අවස්ථාවේදී මේ ෂටමායාවි ධර්ම වැඩ කරන හැටි මේ අශීරු අවස්ථාවේදී මේ විදර්ශනා පක්ලේශ වැඩ කරන හැටි ඉවසිල්ලෙන් කටයුතු කරලා ඇත්ත ඇති හැටියට දැක ගන්නට තමගේ රෝගේ නිర్ణය කර ගන්න පෞරුෂත්වය ඉතාමත්ම අඩුයි භාවනා කරන්න අතර මොකද ඒක තර්කයෙන් යන්න පුළුවන් ගමනක් නෙමෙයි එතන තියෙන්නේ යටහත් පහත් ගතියේ විප්ලවීය වශයෙන් කල්පනා කරලා යෝගාවචර தත්ත්වයේ උස්සලා තියාගන්න නම් මේ විඥානයේ මායාකාරී ගතිය වැඩ කරනකොට වක්කාර ගතිය ආවට, කම්මැලිකම ආවට, නීරසකම ආවට, අනත්‍ය භාවය ආවට ඒක ඒක කාගෙන ඉදිරියට යන්න එසේ මෙසේ ශ්‍රද්ධාවක් තිබිලා බෑ. එසේ මෙසේ වීරියක් තිබිලත් බෑ. හැම භාවනාවේ දියුණුවක් වෙනකොටම යෝගාවචරයට වක්කාර ගතිය එනවා. එපා වීම එනවා. කම්මැලි වීම එනවා. ඉතින් බා කිව යුත්තක් වශයෙන් මට හෙන්නෙත් නෑ. එයා හිතන්නේ කොහොම කියන්නද? මේක මගේ දෝෂයක් වෙන්න ඇති කියලා. ඉතින් මේ විඥාණය පිළිබඳව රූපයත් ඇහත් සම්බන්ධ කරන ගැටලන මේ විඥාණය පිළිබඳව මේ ඇති වෙන අශීරුතාවයේ තව ටිකක් වැඩි වෙනවා. චක්කුංච පටිච්ච රූපේච uppajjati චක්කු විඥාන විඥානං තින්නම් සංගති පස්සෝ කියලා මේ විඥානයේ වදන දරුවේ කියනවා. විඥානයේ දෙවෙනි પરම්පරාවක් තියෙනවා චෛතසිකයක්. ස්පර්ශ චෛතසිකය ඇහැට රූපයක් මුලිච්ච වෙච්චි වෙලාවක විඥානයේ ඒ දේ සාක්ෂි වුණොත් යෝජනා ඉදිරි කළොත් එතන ඇහත් රූපයත් මේ චක්කු විඥානයත් නිසා එතන පෙනීමක් හට ගන්නවා පෙනීම ස්පර්ශය වෙන්න පටන් ගන්නවා අන්නේ ස්පර්ශය හරීම මායාකාරයගේ මායාවක් වාගේ ඒ පේනකොට ඒකේ රසවින්දනයේ පැත්තක තියලා ආස්වාදයේ පැත්තක තියලා ඒකට নিমগ্ন වීම පැත්තක තියලා ඒක පිළිබඳ කතා ගෙතීම් පැත්තක තියලා මේ ස්පර්ශය හටගත්ත හැටි මොනතරම් අහම්බයක්ද මේක මොනතරම් පෙර නොතිබී පහළ වෙච්ච දෙයක්ද ඒ තරම් අශීරුදී මේ ඇහි පෙන්නලා ඊගාට කනට ගිහිල්ලා නාසයට කියලා නැත්නම් ඇහිම විවිධ රූප පෙන්නමින් විවිධ හැඩතල පෙන්නමින් මේ ස්පර්ශය මාරු වෙන හැටි වෙනස් හැටි දැක්කොත් ඕනම කෙනෙකුට තමා නැති වුණාට අවබෝධ කරගන්න පුළුවන් ලෝකේ ජීවත් වෙන එකෙකුටවත් න්‍යාය පත්‍රයක් නැහැ. න්‍යාය පත්‍රේ කවුදෝ හදපෙකට මේ රූප බලනවා ඊගා චිත්තක්ෂණ රූප බලයි සද්දායිද කියලා අපිට කිසිම අයිතියක් නැහැ. ඊගා චිත්තක්ෂණේ ගඳ බලයි රස බලයිද කියලා කිසිම අයිතියක් නැහැ. ඒ වගේම ඒකේ යටපැත්තේ තියෙන භයානක මේ ප්‍රදේශයක් මේ කිසියම් කෙනෙකුගේ Tamanට ස්වච්ඡන්දයක් නැතුව Tamanට කිසිම චේතනාවක් වැඩ කරන්න දෙන්නේ නැතුව Tamanට කිසිම න්‍යාය පත්‍රයකට වැඩ කරන්න බැරුව මේ ස්පර්ශය වැඩ කරන්නේ මොකටද? වැඩිම තෘෂ්ණාව තියෙන තැනට. වැඩියෙන්ම කෙලෙස් උපදින තැන තමයි යදගෙන යන්නේ. ඉතින් ඒක නිසා මෙවුව නොදැන මේ කක කක යන්න ඇරියොත් මේ හිතට ඒක කරන්නේ වැඩියෙන්ම රසෝජාව තියෙන වැඩියෙන්ම තණ්හාව තියෙන එක දිහාට ඇදගෙන ඇදගෙන යනවා අන්තිමට මේ පුද්ගලයා ඒ තණ්හාව විසීම කාදානෝ ඊට පස්සේ දීර්ඝ සංසාරයක් දිගින් දිගට ලබනවා අන්නේ බව දැනගෙන ස්පර්ශයක් ඇති වෙන තැනදී අඩු ගානේ ස්පර්ශය යාන්ත්‍රණය බැලිලා නෙවෙයි ඒ ඇතිවෙච්ච ස්පර්ශය ඇති කරලා දෙන මේ දේ රස වින්දනය කරලා ලොල් වෙලා බැඳෙනව වෙනුවට මගේ හිත දැන් ස්පර්ශ කරන රූපයක් දැන් සද්දයක් දැන් ගන්ධයක් දැන් රසයක් රූපේ ස්පර්ශ කරන රසය තියෙන උනට මම රස බලන්නේ කිය සද්ද අහනකොට මම අසන්නේ කිය රූප බලනකොට මම දකින්නේ කියලා අපි දවසක චිත්තක්ෂණයක් ඇතුළත සුළු වේලාවකදී චරිත කීයක් රඟපාන අන්නේ පණින පැනිල්ල දැක ගන්න පුළුවන් නම් බුදුරජාණන් කියනකට උපමාවක්වත් දෙන්න බෑ කියලා ඒ තරම් ශීක්‍රයෙන් මේ පණින දෙක දැකලා මේක ඇතුලේ ආත්මයක් කොහොම පිහිටවන්නද මේක ඇතුලේ මාන්නයක් කොහොම ගන්නද මට ඕන දේ මම කරනවා කියලා මේ තණ්හා දාසකත්වයෙන් මම කොහොම ගැලවෙන්නේද දිගටම දුවන්නේ මේක නිසා ඒ නිසා යෝගාවචරයට ස්පර්ශය කියන එක ඇති වෙනවත් එක්කම දැක ගන්නවා කියන එක හිතන්නවත් බැරි ස්පර්ශ කරන්න බැරි සාක්ෂාත් කරන්න බැරි එකක්. නමුත් මේ සරුවචන්නාංශ ගන්න ප්‍රයත්නය තමයි ඒක දිහා අනුමාන ඥානයකින් ලෑස්තිලා ඉඳලා අඩු ගානේ කොච්චර යොහුසුලුව රූපෙන් සද්දෙන් ගන්ධෙන් රසෙන් මේක පණිනවද කියන එක විතරක්වත් දැක ගන්න ගියොත් ඒ යෝගාචර කලන්ත හැදලා වැටේ මොන්න තාලෙන්වත් ඒකේ පොත් බැීමක් කරන්න බෑ ඒ තරම් ශීඝ්‍රයෙන් මේක හැරෙන්න වෙනවා ඉතින් ඒ නිසා අපි එනත වෙන විදිහට කියනවා නම් ඒකේ තරම් ශීඝ්‍ර වෙනස් වෙනවා අනිත්‍යයි ඒ නිසා අපි ඒ දේ බලනවා වෙනුවට පිට තියෙන පිටිසුතුන් රූප දිහා බලනවා පිටරටින් ගෙනාපු සංගීතයක් අහා ඉන්නවා නැත්තම් කොහෙර රූප බල බල අර නිට්ටිය තියෙන දෙයක හිත තියා ඉන්නවා මොකද මේක මේ තරම පොළන සුළුයි තවන සුළුයි දවන සුළුයි පීඩණය ගෙන දෙන සුළුයි ආතති ගතිකයි ඉතින් මේ දවන තවන ආතති ගතිය තියෙන දේ මගාරවලා නිට්ටිය සුඛ සුබ දේවල් බැංකු ගිණුමක් හදාන ඩෙන්ටිටි කාඩ් එකක් හදාගෙන මේ මමයා කියන එක බාහිර පරිසරයට සාපේක්ෂව හදාගෙන අපි මේක නොබලන්ටත් ඒ නිවනක් ගෙන දෙන්නේ නැති මේ විකාර වට කරගෙන ඉන්නත් ගත කරන ජීවිතය පෘථග්ජන ජීවිතය කියන්නේ. ඒක තමයි අපි මේ අයිතිවාසිකමක් විදිහට ඒ මම මැරුණත් ඒ බෝදල් ටික එහෙම අයිති වෙන්න නිතරම Tamanට Tamanගේ මාන්නක්කාරකම පේන උපකරණ ලෑස්ති කරගෙන රූප ශබ්ද ලෑස්ති කරගෙන ඒක ඇතුළට වෙලා ඒ හදාගත්ත මනෝලෝකේ ජීවත් වෙන්න මිනිස්සයා කරන විකාර දිහා බලනකොට මම ඉද අරින්න මට දකින්න මගේ හීනේ කියලා සින්දක් අනේ මේ ඕගොල්ලෝ ඇවිල්ලා මම දකින්න මේ හීනෙට අත තියන්න දෙන්න එපා. මේ හීනේ හරි දකින්න මට ඉඩ දෙන්න. ඒක තමයි මගේ මානව අයිතිවාසිකම. මට වැඩියෙන්ම කෙලෙස් උපදින ක්‍රමේ දීලා මට ඔය යන්න පැත්තකට. ඉතින් බුදුරජාණන් සැවිලා තට්ටු කරලා කියනවා යක්ෂයෝ යක්ෂණියෝ ඔය ක්‍රමෙන් වෙන්නේ කාමේ වගුරණ එක. ඔකේ වෙන්නේ එන්න එන්න වකුරන එක. ඒකට කියනවා අනේ ඉඩාරින්න මට දකින්න මගේ හීනේ. ඔයා යන්න. ඉතින්සාර කැලේකට යන්න බයයි. කල්යාණ මිත්‍රකාට යන්න බයයි. සත්පුරුෂයෙකුට යන්න බයයි. සද්ධර්මයක් අහන්න බෑ. මොකෝ ඒක මූණට අල්ලලා පෙන්නනවා. ඔබ මොකද්ද ඔය පිටිපස්සේ එලවන්නේ? මොකක් පිටිපස්සේ ඔය අඹාගෙන යන්නේ කියලා. ඔය දෙක කවදාකවත් සම්පූර්ණ කරන්න පුළුවන් දෙයක්ද? ඒ විදිහට ඔබ මේ දාශකත්වයටපත් කරගෙන මේ ගෙනියන තණ්හා මේ මේ මහුංකාරීගේ මේ වැඩපිළිවෙලට ඔබ උදව් කරත් නැතත් ඔක ඔයා කරනවා ඔබ මේ මැදට තකතිරුකමට තව රූප හොයනවා තව ශබ්දය හඳිනවා තව ගන්ධ රස පහස ගෙනත් දීලා මේ ඇවිදින ගින්නට පිටුර දානවා පයින් රිලවුන්ට ඉනිමම් බඳිනවා ඒ වෙනුවට අඩු ගානේ ඒක නතර කරලා මේ හිත පණින පැනිල්ලේ ගහන කස්තිරමේ පොඩ්ඩක් හැඩේ බලන්න හිටපන් මේ උඹේ න්‍යාය පත්‍රයක්ද මේ වැඩ කරන්නේ නැත්නම් උඹ මේ විඥානයේ න්‍යාය පත්‍රයේ උඹ දාසෙයිද උඹ මේ කඹරනවද උඹ මේ කාගෙට කාගේ රාජධානිය බැලේද කියලා බැලුවොත් කේමනන්ද සාසින්න කාලේ කිව්වා අපි කාම රාජිනීගේ කාම රාජධානියේ බත් බැලේ උද්දී ඉඳලා හැන්ද වෙනකන් ඒක කොච්චර දෝ පීටි ගගා දෙන්න හදනවා. ඒ වෙනුවට සර්වචනන්සේ සඳහන් කරලා තියෙනවා මේ ස්පර්ශය ස්පර්ශ යාන්ත්‍රණය දැක ගැනීමට අපේ සතියට බෑ. මොකද ස්පර්ශ යාන්ත්‍රණය කියලා කියන්නේ තිර පිටිපස කැලලා. තිරෙන් එළියට ආවට පස්සේ තමයි අපිට මොන දෙයක් හරි කරන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා මේක පිළිබඳව අනුමාන ක්‍රමයට බුදුහාමුදුරුවෝ දීලා තියෙන ඥාන හැටියට බැලුවේ නැත්තම් ඊට පස්සේ ඇති වෙන වේදනා සංඥා වගේ දේවල් වලට යන්න අමාරු ඒ නිසා මේ ස්පර්ශ අවස්ථාව හැකි ඉක්මනින් ඇති වෙනවා සමගම සතිමත් වීමෙන් මේක ඇති වෙන්නේ චක්කුද්්වාරයේද සෝතද්්වාරයේද ඝානද්්වාරයේද ජීවාද්්වාරයේද කායද්්වාරයේද මනෝද්්වාරයේද කියලා දැක ගන්න කරන උත්සාහය පේන්නේ ආධුනික යෝගාවචරුගේ පෘථග්ජනයෙකුගේ පේන්නේ ලේනෙක් වලිගෙන් මෝද හිඳින්න හදනවා ඒ තරම්ම අපි ළඟ තියෙන ඇඩුම කැඩුම උපකරණ අඩුයි. ඒක මේ තරම් ශීඝ්‍ර දෙයක්. මහමෝදා ලේන වලිගෙන් කොහොම හිඳින්නද? ඉතින් ඒක අපිට හරි අමාරුයි ස්පර්ශය ඇති වෙනකොට මේ ස්පර්ශය දිහාට එළඹිලා පෙළඹිලා වාසය කරන්න. නමුත් අපිට එකක් කරද හැකි මම ස්පර්ශය ඇති වෙලා කොච්චර වෙලා ගියාට පස්සේද මම මේක දැකගත්තේ කියන කාරී අල්ලගන්න පුළුවන් වුණොත් එතනින් පස්සෙන් පස්සෙන් පස්සෙන් පස්සට පස්සෙන් පස්සෙන් පස්සෙන් පස්සට එන කතාව තමයි යෝනිසමනසිකාරය කියලා කියන්නේ. අපි උදාහරණයක් වශයෙන් කියමු. අපි මේ ආස්වාද ප්‍රසවාසයේ හිත පීඩවන්න කියලා හිතාගෙන වාඩි වුණා. නැත්නම් වාරියංග භාවනාවක් මේ කතා කරන්නේ. මූල කර්මතානේ වශයෙන් ආස්වාද ප්‍රසවාසයේ බලන් අපි තීන්දුව කරා. නැත්නම් ආස්වාසයේ ප්‍රසවාසයේ. මේ බල බලා ඉන්නකොටම හිතවිල්ලක් ඇවිල්ලා හිතවිල්ල දිගේ අපි කතන්දර ගොත කොට යනවා. ඊට පස්සේ දැන් අපිට මේ තමයි සිටියේ තෝ ආනපානෙ මතකත් නැහැ. මේ කතන්දර දිගේ ඉතින් සුරංගන කතා දිග දිගේ යනකොට විනාඩි 10ක් 15ක් විතර ගියාට පස්සේ ඕ අවස්ථාවට පස්සේ ඒක පාට මතක් වෙන යකෝ මේ සිල් අරගෙන මේ සිල් තුන් වට කරගෙන මේ භාවන මධ්‍යස්ථානේ කොට්ටේ පුතරක් කර කර ඉන්නේ හිතන්නේ මම ඉන්දුනේ ආනාපානේ ඕනේ එතකොටයි මතක් වෙන්නේ පොළේ ගිහිල්ලා විනාඩි 10ක් විතර ඈත ඊට පස්සේ තමයි ආපහු ආනාපානට එනකොට ඉතින් පශ්චාත්තාපන චික්කේ මගේ හිත මොන જાති කෙරුවක් අතර අසුචි කණ්ඩ හදලා බල්ලෙක් වගේ බලන්නකෝ මේ ආනාපාන තීටි හිතවිලි දිගේ යනවනේ කියලා පශ්චාත්තාප වෙනකොට බැලුවොත් පේනවා ආනාපාන කියලා ගොඩාක් දුර කතන්දර ගොතනකම් දන්නේ මම මේ ඉන්නේ ආනාපානෙ පිටපැලයි නමුත් ඒ යෝගාවචර හිතනවා දෙකී මේ නිසා මට නම් භාවනා කරන්න බෑ මම කවදා හරි මේ ආනාපානෙ හිත පිටින් නැත් දවසක එනකම් ටිකක් කල් ඉඳලා භාවනා කරන්න ඕන කියලා කවදාවත් පටන් ගන්නවත් නැහැ පටන් ගන්න ඕන කෙනෙක් දන්නවා අපි මේ ආනපාන හිටපන් කියලා සිල් අරගෙන ඔක්කොම ලැහැත්ති කරලා දුන්නට පැදුරටත් මොකයි හිත පයින්නවා. නමුත් පැනලා මෙච්චර කල් ගියාට පස්සේ හරි ගමන්නේ මේ ආනාපානෙන් පිටතට ගෙනියන්න මේ හිතවිල්ල මනෝවිඥානේ මේ කාය විඥානේ තිබුණ හිත මනෝවිඥානයට පැනලා කොච්චර වෙලාවකට පස්සේද මට දැන් දැනගන්න පුළුවන් උනේ කාය විඥානේ පස්සේ පැන්නේ කියලා යෝගාචර ඉවසිල්ලෙන් බැලුවොත් අපිට වෙච්ච දෙයට පශ්චාත්තාප නොවී බැලුවොත් නැවත නැවත භාවනා කරන්න කරන්න බුදුරජාණන් අපිට සාතිකයක් දෙනවා මේකට කලබල කරන්නේ නැතුව නැවත නැවත බැලුවොත් එච්චරම දුර යන්න ඉස්සර වෙලා ඊගාව සැරේ උඹට දැනගන්න අවස්ථාවක් ලැබෙයි සතිය පිටව ගන්න අවස්ථාවක් ලැබෙයි මම මේ කාය විඥානයේ තිබුණ නැත්නම් කාය ප්‍රසාදයේ තිබුණ හිත මනෝ විඥාණයට ගිහිල්ලා මනෝ ප්‍රසාදයේ ඉඳලා තියෙන්නේ මේ ස්පර්ශය පැනලා තියෙනවා නැත්නම් අපි පොල්ගහවෙලට ඇවිල්ලා කෝච්චිය මේ පාලේ පීල්ල යන්න ඕනට අර පීල්ල ගිහිල්ලා. ගොඩාක් දුර ගියට පස්සේ තමයි දන්නේ පීල්ල මාරු වෙලයි. නමුත් ඒ වුණත් ඒක දැනගන්න බුදුහාමරන්න ඔබ වෙනුවෙන් කරන්න බෑ. මොලේ නෑදේකට කරන්න බෑ. මේකම දැකපන්. දැක දැක දැක දැක කරදර කරන තු ආය ආනපානට වරින්. ආයශරය කරනවා ඒත් යන්න අරපන් කියලා මෙහෙම කරගෙන කරගෙන යනකොට පිට පොට පැනලා බොහෝ වෙලා යන්න ඉස්සලා මේක දැනගන්න පුළුවන් ශක්තිය නැත්නම් ස්පර්ශයේ මාරු වෙච්ච ගමන් ඒක දැනගන්න පුළුවන් ශක්තිය කාටවත් සාජාසයෙන් ලැබෙන්නේ නැහැ දන්දුනට ලැබෙන්නේ නැහැ සිල්ලකට ලැබෙන්නේ නැහැ මෙහිම හිත යොදව යොදව බැගෑවෙන් යාප්පුවෙන් යටහත් පහත් කර කර කර කර ඉන්නකොට මේ ස්පර්ශය මාරු වෙනකොටම ආනාපානෙ පිටපයින්කොටම දැක ගන්න පුළුවන් අවස්ථාවලට නැත්නම් පිට ගිහිලා ගොඩක් වෙලා නන්නත්තර වෙන්න නැතු ඉන්න පුළුවන් අවස්ථාවකටපත් වීම හැර එහෙම නැත්නම් තමන්ම ප්‍රයත්න කළා මේක උපයනවා හැර මොන්නම වෙන ප්‍රතිකාත්මකවත් මේක ලබන්න බෑ. එතකොට මේ යෝගාවචරයට පුළුවන් වෙයි දැනගන්න මම මේ කාය විඥානයේ කාය ප්‍රසාදිතයන්ට කටයුතු කරන ගියාට මේක මේ මනෝ විඥාණයට එහෙම නැත්නම් සෝත විඥාණයට ගාහන විඥාණයට පණින එක තමයි හිතේ ස්වභාවය. මට තියෙන එකම දෙයයි මෝට පණින්න ඇරලා පණින තැන් මෙන්න මෙතනයි මෙතනයි මෙතනයි කියලා හැකි ඉක්මනට ඒක දැනගන්න එක නැත්නම් ස්පර්ශය තට්ටු මාරු කරනකොට පිල් මාරු කරනකොට ඒක පිළිබඳ දැනගන්න එක තමයි මේ සතිය මෙතන තියෙන උදාර කෘත්‍යය පශ්චාත්තාපෙන් තොරව. අන්නේ බලන්න පටන් අරගත්තොත් යාට තේරෙනවා මේ විඥාන මේ මේ ස්පර්ශය අල්ලන්න ස්පර්ශය දැනගන්න මේ කරන කෘත්‍යය එඟට නොදැනි ගෙවල් හොරකම් කරන නැත්නම් සුපර් මාකට් එකකින් බඩු ගන්න හොරෙක් අල්ලන්න කරන ප්‍රයත්නයක් වගේ පොලිස් කාර්යයක් දැම්මට අල්ලන්න බෑ මොකද යුනිෆෝම් එක දකින්නකොට මම හොරකම් කරන්නේ නැහැ මේකට දාන්න ඕනේ CID එකෙන් සිවිල් මිනිස්සෙක් දාලා බලාගෙන ඉන්න ඕනේ මේ මිනිස්සයා කොයි මිනිහා හොරකම් කරනවද දන්නේ අර සිවිල් ඇඳුමින් ඉන්න රහසොත්තු සේවා ස්ථා නිලධාරියා බලාගෙන ඉන්නවා යන්නේ හැම කෙනාගේම ක්‍රියාකාරකම් බලනකොට සමහර විටක කෙනෙක් ඇවිල්ලා ඒ බඩුවක් උස්සගෙන එන හැටි එනතන් අන්සතු දෙයක් ගන්න හැටි දකින්න ඉඩ තියෙනවා හැබැයි ඒ සිවිල් ඇඳුම් ඇඳගත්ත පොලිස් කාර්යයට මේ හොරා අල්ලන්නයි තියෙන්නේ. වීතිම්ම. එයාට පුළුවන් වෙන්නේ පොලිස් කාර්යයකට පෙන්නලා පොලිස් කාර්යයක් අල්ලනකොට සාක්ෂිකාරයක් වෙන්න විතරයි. ඒ නිසා එයා කරන්නේ මේ හොරාටම ආයෙත් හොරකම් කරන්නයි නෝ. ආයෙත් හොරකම් කරන්නව කර කර බල බලයි. බල බල ඉන්නකොට මෙයා දන්නවා අහවල් දිශාවෙන් මේ මිනිහා එන්නේ මේ මේ විදිහට ඇඳුම් මාරු කරනවා මෙන්න මේ වගේ ධාතු හොරකම් කරන්න කියලා ඔක්කොම දැනගත්තට පස්සේ යා එයි කියලා බලාපොරොත්තු වෙන ලායේ පොලිසියට කියලා කියනවා. යාත්තර කරන පොලිස් දෙපාර්තමේන්තුව තමයි. යුනිෆෝම් ඇඳගත්ත කෙනෙක් ළඟට එන්න අන්න අහවල ආවට පස්සේ ඔබතුමා දැකලා ඔබතුමා මල්ලගන්න. එතකොට යා විධායක බලතල සහිත පොලිස් කාර්යයක් නිසා අල්ලනවා. අන්න ඒ වගේ තමයි මේ විඥාණය ඇඟට නොදන්නා අතන මෙතන පයින්නකොට ඒක තියා බලාන ඉන්න ඕනේ රහස්සොත්තු සේවාවේ CID පොලිස් කාර්යයක් වශයෙන් මිස යුනිෆෝම් ඇඳගත් පොලිස් කාර්යයක් විදිහට නෙවෙයි. මෙන්න බලාන ඉන්නකොට තේරෙන පටන් ගන්නවා මෙයා මේ පාරේ ඵලයන් කිව්වට මේ එක එක පාරවල් දිගේ දුවන හැටි. මේක දකින්න දකින්න දකින්න දකින්න අපිට දෙන්න පුළුවන් මෙන්න මේ වාගේ හිතට ධෛර්යයක් උඹ ඒ දකින්නේ උඹේ හිත නෙවෙයි මානව හිත. එක්කෙනෙකුගේ හිතක් නෙවෙයි මේ. අපි પરම්පරා ගණන් සංසාර ගණන් මේ කුරුවල් කරගෙන කුරුවල් කරන අපේ හිතේ අපි ඔක්කොගෙම හිත වැඩ කරන ওই තාලේ. ඒ නිසා උඹ එක දශම ස්ථානයක් එක ඩිංගිත්තක් මේකේ දිනුව ලැබුවොත් ඒ දිනුව විශ්වසනීයයි. මුළු ලෝකේ ඕනම කෙනෙකුට අදාළයි. හැබැයි අල්ලන්න ලේසි නෑ. ඒක නිසා මේ ඩිංගිත්තක් අහුවෙන දේ ආශස් ප්‍රසන් චින්නිකා හිතට පයින්. සද්දට පයින්. වේදනාවට පයින්. පයින් පයින් නැටි දැනගෙන හිටපන්. නතර කරන්න යන්න බෑ. නතර කරන්න ගිය ගමන් යකා වගේ මේක ඇවිස්සෙනවා. ඒ නිසා සාමාන්‍ය ගලන ගඟකට වැලිගෝණියක් හරි ගලක් හරි දාපු ගමන් ඒ ගඟ කිපෙනවා අර වැලිගෝණිය හරි ගල හරි විසිකරන ගම්ම ගඟේ ශක්තියක් ඇති වෙනවා නැති වෙලාවට ගඟ පුති වගේ කරලා බණ ඉන්නවා ඒ වගේ මේ විඥානයේ මේ ස්පර්ශය කරන වැඩ අල්ලන්න ගිය ගම හිතේ පුදුමාකාර ෂටගති මාරු වෙනවා ඉතින් ඒක දිහා බල බල බොහෝ වේලා මේක බලන්න හිටියොත් අපිට තේරෙන්න පටන් ගන්න එකම දේ තමයි මේ ස්පර්ශයට කිසිම න්‍යාය පත්‍රයක් නැහැ එයා ස්වභාවයෙන් දුවන්නේ වැඩිම තණ්හාව දෙන දෙයට ඒ බව දැක්කට පස්සේ තේරෙවි මේ ස්පර්ශයට කැමති විදිහට ක්‍රියාත්මක වෙන්න ගියාට මගේ සුභ සිද්ධියක් වෙන්නේ මට අර්ථ සිද්ධියක් වෙන්නේ අඩු ගානේ මම දැන් දන්නවා මේ මගේම ස්පර්ශය පිළිබඳ නොදැනීම නිසා හිතුවක්කාර දරුවා අම්මගේ අප්පගෙන් පාලනයකින් තොර හැදිච්ච ගමන් උන් වීදි දරුවන් බවට හිතුවක්කාර දරුවන් බවට පත් වුණාට පස්සේ ජාතියටම අපරාධයක්. ඒ නිසා මේ දරුවා මේ ස්පර්ශය කියන දරුවා දිහා ඇස් බැල්මේ බලාගෙන ඉන්න පුළුවන් නම් මේ පණින හැටි ඒක පිළිබඳව ලැබෙන අවබෝධය ඉතාමත් හැමිට සිද්ධ වෙනවා. ගෝ කල් ගන්නවා. හැබැයි තියෙන හැම පියවරක්ම ආපහු ගන්න වෙන්නේ නැහැ. හැමිට පිට ඉස්සරහට කරගෙන යන්න පුළුවන්. එතකොට පුත්‍රජානන්සේ සඳහන් කරලා සඳහන් කරන්න උත්සාහ කරන්නේ මේ විදිහට ස්පර්ශියෝ ස්පර්ශ කරන්නේ වැඩියම තණ්හාව ඇති දේ නිසා. ස්පර්ශෝ ස්පර්ශ කරන්නේ වැඩියෙන්ම තණ්හ ඇති වෙන දේ නිසා මොන දේ දීලා තිබ්බත් ස්පර්ශය යන්නේ වැඩියෙන්ම තණ්හා තියෙන දෙයට. ඒ නිසා දී ඇති දේ මොනවා වුණත් වැඩියෙන්ම කෙලෙස් උපදින දේ මෙයා යන නිසා අපි දෙන්නේක් දැම්මොත් මේ දී ඇති දෙයට එකෙක් මේකට තණ්හා කරන අතර අනිවාර්යයෙන්ම අනෙක් මෙයා තණ්හා කරන්නේ වෙන දෙයකට. ඉතින් උන්ගේ නිදහසට කරනව වුවත් එහෙම සම්පූර්ණ දෙකක් කතා කරන්නේ. මොකද මේ මිනිස්සයා ආශා කරන්නේ එකට මේ මනුස්සය ආස කරන එකට දෙන්නම එකම ඇටෝම් මේසෙට දාපුවාම මේ එකෙක් එක දෙයක් අල්ල ගන්න අතර ආසාවෙන් බදා ගන්න අතර අනිත් එක නන්දේ අල්ල ගන්න. ඉතින් අපි බැලුවොත් මේ මිනිස්සුયો නම් ඔක්කොම එක දෙයට ආස කරන්න එපා. කවදාවත් නැහැ. කවදාවත් නැහැ දෙන්නේ ගත්තොත් දෙන්නගේ ආසාවල් වෙනස්. මේක මම හිතනවා මේ බණහනායට එච්චරයි අමාරු වෙන එකක් නෑ තේරුම් ගන්න. නමුත් තේරුම් ගන්න තියෙන්නේ මේ චිත්තක්ෂණේ ආස කරන දේ නෙවෙයි ඊගා චිත්තක්ෂණේ මමවත් ආස කරන්නේ. අන්න එතනදී තමයි අපි අහුවෙන්නේ. අපි හිතාන ඉන්නවනම් මම මෙන්න මේ වගේ සදාචාර සම්පන්න ඇදිච්ච මිනිහෙක් කියලා. ඒ ඔක්කොම පැත්තක තියේදී ජඩ වැඩක් ඊගා චිත්තක්ෂණේ වෙන්න පුළුවන්. ඒ නිසා දී ඇති පරිසරයේදී දී ඇති සාධක මත මම ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියන එක සදාචාරවාදී හිතන්නේ පරිසරය කෙලසිච්ච නිසා මට කෙලස් පහළ වුණා කියලා. බුද්ධාංශය සඳහන් කරන පරිසරයේ මොක වුණත් පෘථග්ජනය කෙලස් පහළ කරගන්නවා ආර්යයන් වහන්සේ රහතන් වහන්සේ පරිසරයට ස්වායක්තව හිත අරසා කරගන්නවා. ඒක නිසා පරිසරය නිසා මං කෙලසෙනවා කියන එක බංකොලොත් බාහිරටපත් වෙච්ච කොඳුයට පෙලක් නැති පෘථග්ජනය මේ උඩු පුරන බල්ලෝ හඳ පායනකොට කඳු වලට බුරනවා වගේ කරන වැඩක්. ඔත් ඥානවන්තයා සියති ගැන දන්නේ කරන තියෙන පරිසරේ කොච්චර කෙලසිලා තිබුණත් ස්පර්ශය ස්පර්ශ කරන දේ පිළිබඳ හැඟීමක් ඇති කෙනා කෙලෙස් ඇති වෙන තැනට මේ ස්පර්ශ කරන්න දෙන්නේ ස්පර්ශය පිළිබඳ අවබෝධ වෙන තැනට ඒ නිසා සරුවචන සඳහන් කරලා තියෙනවා ගාමේ අරඤ්ඤේ සුඛ දුක්ඛ පුට්ඨෝ නේවත්තනානෝච පරං දහේය පුසන්ති පස්සා උපදීන් පටිච්ච නිරූපදීන් කේන පුසෙය්‍යම් පස්සා උදාහරණ කෙනෙක් ගමේ ඉන්නව වෙන්න පුළුවන් නගරේ ඉන්නව ගමේ නැත්නම් අරණියේ ඉන්නව වෙන්න පුළුවන් ගාමේ අරණ්‍යයේ සුඛ දුක්ඛ පුට්ට උඹට සැප අරමුණු වෙනවා දුක් අරමුණු වෙනවා ඉතින් කාටත් ඒක ඇට්ටෝ මේසෙ වගේ එනවා නමුත් මේ වෙලාවේ දී ඇති දේවල් වලින් සුඛය දල්ලන්නේ දුක දල්ලන්නේ කියන එක දෙන එකේ ප්‍රශ්න නෙමෙයි තියෙන්නේ උඹේ ලැබියාව මතයි. උඹේ රුචර්චකම් මතයි. උඹේ පෞරුෂත්වයේ මතයි. නිසා ගාමේ අරඤ්ඤේ සුඛ දුක්ඛ පුට්ටෝ නේවත්තනා නෝච පරන්දා. මේ මනසයා කියන්නේ නැද්ද කි මේ මනසයා මේ පෞකාරකම කරපු නිසානේ මට මේ කෙලෙසි ආවේ කියලා කවදාකවත් සත්පුරුෂයා පිටට දොස් කියන්නේ නැහැ. නැත්නම් මම පවට කැමතියි කියලා දොස් කියාගන්නෙත් නැහැ. කා කියනවා මගේ නැහැදිච්ච හිත මේ දීයදි සාධකෙන් වැඩියෙන්ම කෙලෙස් උපදින එකට පණිනවා. ඒක මගේ නැහැදිච්ච කම නිසා මම මේ පරිසරය හුණු ගන්න එක නෙවෙයි කරන්න තියෙන මේ නැහැදිච්ච හිත හදාගන්න එකයි. ඒක නෙවෙයිනේ සදාචාරවාදී කියන්නේ. ගෑනුන්ට හෙළුවැලි වන්දිත් දැඳුන්න දෙන්න එපා. එතකොට අපිට රාගය ඇති වෙන නිසා ගෑනුන්ට සුදු අඳන්න ඕන. ඔන්න අපේ සදාචාරවාදීන්ගේ වැඩ. ඉතින් මේ කඩප්පුලිය මොකටද බලන්නේ? බලලා ඉවරලා අර ඥානට බයි. එහෙම නැත්නම් හොඳම නිදර්ශනය තමයි මම ගොඩක් වෙලාට මතක මතක් කරලා දෙනවා. මේ වෙලාවට වගේ ගෙදර ඉන්න කට්ටිය කටත් අරන ටෙලිවිෂන් බලන වෙලාවනේ. අරේ බත්තලිය රොස් වෙනවා. ඒකට කරන්න දෙයක් නැහැ. කට ටෙලිවිෂන් බලන. බලනකොට මේ පවුලේ ඔක්කොම ඉඳදී නොසණ්ඩාල කඩප්පුලි channels තියෙනවා. බනහන channels තියෙනවා. ඉතින් මේ පවුලේ කට්ටිය ඉන්නකොට කුඩව කඩප්පුලි වැඩක් පෙන්වයි කියලා අර channel එක හදපු කෙනාට බලනවා නිෂ්පාදකයකට බලනවා ටෙලිවිෂන් එක වහන්නේ ඒකම බලලා පත්තරේට කියනවා බලන්න මේ මිනිස්සු අන්තිම කඩප්පුලි අපි දරුවොත් එක ටෙලිවිෂන් බලනකොට මෙච්චර නරක දෙයක් පෙන්වන්නේ කියලා. ඇයි හද්දේ කියන එක ඕෆ් කරන්න ස්විච් එකක් තියෙනවානේ. නැත්නම් channel එක මාරු කරන්න පුළුවන්. මාරු කරන්නේ අරක ඔක්කොම බලලා බහුවෙන්ද පත්‍රයටත් ලියනවා. ඉතින් පත්‍රය හිතනවා මේ මනස සදාචාරවාදී කියලා. අමනේක්නේ. අමනේක්නේ ඒ නිසා අපිට ඕනම වෙලාවක බුදුන් දකින්න නම් බුදුන් දකින්න පුළුවන් අපාය දකින්න අපාය දකින්න පුළුවන් අපේ මනාපය අනුව නෙවෙයි ඇතුලේ අපේ පෙළගැස්මක් තියෙනවා උපතිසම්පත්තියක් කියලා. ඒ උපතිසම්පත්තිය දැන් දී ඇති දේ කොයි එකත් එක්කද මම සම්බන්ධ වෙන්නේ? කොයි එකද ස්පර්ශ කරන්නේ කියන එක අපි නොදැන හිටියට කර්මානුරූපව රුචර්චකම් වල හැටියට පෞරුෂත්වයේ හැටියට ඒක අරක යන්නේ කෙල් ගහ කෙල් ගහ ගන්නද පොල් ගහ ගන්නද කියලා හොඳට බලන කෙනාට පේනවා. ඒ නිසා බුදුරජාණන්සේ සඳහන් කරන්නේ බාහිරේ නෙවෙයි උඹේ හැදීම තියෙන්නේ. කෙලෙස් සහිත පරිසරයේ හිටියත් නැති පරිසරයක හිටියත් හිත හදාගත්ත කෙනාට පරිසරයෙන් සුවයක්ත වෙන්න ඕන. ඒක තමයි ස්පර්ශය පිළිබඳ හදාරන්න හදාරන්න අපි මෙතෙක්කල් හැම වෙලාවෙම මම මේ වැඩේට පෙළඹුණේ අසෝලාගේ වැරද්ද නිසා. හැම වෙලාවෙම අපි කාට හරි ආත්මවාදයකට ගිහිල්ලා ආත්මයක් පටවලා ඒ මිනිස්යාට දඬුවම් දෙන්න කතා කරනවා. එහෙම නැත්නම් Tamanට ශාප කරන චික්කේ විතරක් මම මේ ලැබිච්ච ලස්සන මනුස්ස ජීවිතේ බලන්නකෝ නාස්ති කරගත්තනේ කියලා හරියට හිතාගෙන Taman කෙලස් කරනවා කියලා හිතනවා. මම හිතලා කරනවත් නෙමේ අනුමුත් නෙවෙයි මේ හිත ඇතුලේ තියෙන කර්ම ශක්තියක් නිසා උපදිසම්පත්‍යක් නිසා උපනිෂ්ඨේ සම්පත්‍යක් නිසා මේකට ඇදෙනවා අන්නේ බව දන්නවනම් විතරක් හැදෙන්න පුළුවන්. එනිසා බුදුරජාණන් සඳහන් කළා තියෙනවා ඥානතෝ භික්කවේ පස්සතෝ ආසවාණං khයං වදාමි න අජානතෝ න අපස්සතෝ තමන්ගේ හිත එක එක ආශ්‍රවයන් කරා දුවන හැටි දැක්කොත් විතරක් මේ ආශ්‍රවයන්ගේ බේරෙන්න පුළුවන් නොදක නෙවෙයි නොදැන නෙවෙයි එනිසා මේ ආශ්‍රවයන් දිගේ ගලන හැටි දැකීම පවක් නෙවෙයි දැකිය යුත්තක් දැක්කේ නැත්නම් හදන්න බෑ නිසා ඒක දකින්න වෙලාවෙදී මතක තියාගන්න ඒක දකින්න පුළුවන් වෙන්නේ ශ්‍රද්ධාව ඇති, වීරිය ඇති, සතිය ඇති, ලෑස්තිලා මනසක් යන දැකීමෙන් බැලීමෙන් <clears throat> දැකීමෙන් දැනීමෙන් පමණක් කෙලස් කපන්න පුළුවන් කියන බුදුරජාණන් වහන්සේගේ න්‍යායට යන කෙනා තමන්ගේ හිතේ කෙලස් ආවත් පිනක් ආවත් ඒක දිහා බලනකොට ඒක නිකාම නිකන් මේ යන රැල්ලේ යන්න හදනවා වගේ නෙවෙයි මේක මේ ක්‍රියාත්මක වීම වෙන්නේ කොහොමද මේක ස්පර්ශ කරලා මේක ස්පර්ශ නොකර ඉන්නේ මොන යාන්ත්‍රණයෙන්ද කොහොමද මේ සම්බන්ධතාවය එන්නේ කියන එක නිතරම අවදි මනසෙන් බලන්න ගත්තොත් දී ඇති ගොඩාක් දේවල් තියෙද්දි අයි මේක විතරක් අල්ලන්නේ තාපොට්ටකේ වෙන එකක් අල්ලන්නේ කවුද මේක තීන්දුව කරන්නේ කාගේ න්‍යාය පත්‍රයේද වැඩ කරන්නේ තියනවද මට සදාචාරය තියනවද මට හැකියාවක් ඉස්සරහට මම පව් කරන්නේ නැති වෙයි කියලා කියන්නේ ආන මේ தത്വෙට විවෘත වෙන්න පුළුවන් නම් ඒක සුද්ධ විපස්සනා පිළිබඳ අර්ථකථනයක්. ඒ මනස දන්නවා මේක අනාත්මයි. මට ඕනකම තිබුණත් බෑ මේක බල්ලා අසුචියට අදිනවා වගේ. කබරයා බලුකුණට අදිනවා වගේ මේක අදින්න කෙලෙසටමයි. ඒක දැකීම ඒක එතනදී අස්පනා අපිට දැනීම බුදුසසුනේ සඳහන් කරන්නේ ද්වේමේ භික්කවේ තථාගතස්ස සම්මා සම්බුද්දස්ස දේශනා පරියායන භවಂತಿ ඛතමේ ද්වේ අච්ඡං අච්ඡේතෝ පස්සත අයම් පඨම ධම්ම දේශනා අච්ඡං අච්ඡේතෝ දිස්වා තත් නිබ්බින්නත විරජ්‍යත විමුච්ඡත අයන් දෝසිය ධම්ම දේශනා මහණෙනි සර්වඥන් වහන්සේගේ උගන්වීම දෙතෑවරයි පළවෙනි කොටස තමයි වැරද්ද වැරද්ද වශයෙන් දකුව නැත්තම් කවදාවත් කොටේ අපි හිතන්නේ අපි බොහොම සාන්ත දාන්ත හැදිච්ච බොහොම හොඳ චරිත ගත කරන කට්ටිය කියලානේ. ඒකනේ පෙන්වන්න හදන්නේ දරුවන්ට එහෙම. අව බොහොම හැදියයි කියන්නේ. පුදුජානන්සේ කියන්නේ උඹ මේ විදියට උඹේ කියන අඩුපාඩුක දකින්න කැමති නැත්නම් බුදුහාමුදුරු කොච්චර ලක්ෂ ගණනක් දැක්කටත් ගොඩ එන්නේ නැහැ. ශා වැරද්ද වෙද්දී උණු උණු පිට වැරද්ද වශයෙන් දැකපන්. ඊට පස්සේ පුළුවන් ඒකට පිළියම් හොදන්න. ඊට පස්සේ පුළුවන් නිබ්බින්දත විරජ්‍යත විමුච්ඡත වෙන් වෙන්න බලන්න. ඉතින් අපි සදාචාරවාදී අපිට උගන්වනවා වැරද්ද නොදැක්ක හැංගියන් නැත්නම් සදාචාරවාදී විතර ලෝකෙ පෙනී හිටපන්. ඉතින් පෙනී හිටින්න හිටින්න වෙන්නේ මේක පිළිකාවට යනවා. ඇඟ ඇතුලේ ගිහිල්ලා මේ කුණු එකතු වෙනවා. සබාවනාවේදී මගේ හිත කෙලෙසට ගියාද පිනට ගියාද අරමුණේ හිටියද කියලා එයා යන යන තාලේ හැටියට බැලීම පමණමයි සතිය කියන්නේ. සතිය මේ හරියකට කරපන්, වැරදියක් කරපන්, අර කරපන්, මේක නොකරපන් කියලා කිසිසේත්ම වර්ග ભેදයක් නැහැ. ඒ නිසා ස්පර්ශය අල්ලන්න හදන කෙනා නැත්නම් ස්පර්ශය අවබෝධ කරගන්න හදන කෙනා මේ Taman වෙත පැමිණෙන කිසිම දෙයක් ගැන පශ්චාත්තාප වෙන්නේ නැහැ. කිසිම දෙයක් ගැන ආඩම්බර වෙන්නේ නැහැ. මෙන්න මෙහෙම මෙහෙමයි මේක යන්නේ කියලා එයා පයින් පිම්ම තට්ටු මාරුව දිහා හොඳට බලන් ඉන්නවා මේක කොච්චරක් මං කියන දේ කරන්නේ නැද්ද මට ආණ්ඩුමට්ටු කරන්න බැරිද මගේ පාලනයෙන් තොරද කිසිම හර පද්ධතියක් නැහැ කිසිම න්‍යායක් නැහැ කිසිම ලයක් නැහැ ඔහේ පණින තුංග දෙනෙක් හිතනවා මේක භාවනා වැරද්දක් සීල නැතිකමක් සතියේ අසංවර ගතියක් කියලා සර්වඥාන්සර් පෙන්වන්න ඕනේ මේක තමයි නමුත් සර්වඥාන්සේ දන්නවා මේක දැකපු ගමන් අපිට ඔළුව තෝන්තු වෙනවා වක්කාර වෙනවා කම්මැලි වෙනවා, බයක් හට ගන්නවා. මේ Tamange අඩුපාඩුකම් දකින නිසා විශාල පෞරුෂත්වයක් ඕනේ. අච්ඡං අච්චේතෝ පස්සත. අත්තරද්ද අත්තරත වශයෙන් දකු. අත්තරද්ද වශයෙන් දැක්කට පස්සේ එකෙන් වෙන් වෙන්න පුළුවන් නොදක වෙන් වෙන්නත් බෑ මේක වහලත් බෑ. ඒ නිසා කියනවා ඥානතෝ භික්කවේ පස්සතෝ ආශාවන khයං වදාමින අජානතෝ අපස්සතෝ වැරදි දැක්කොත් මිසක් හැදෙන්නේ නැහැ. වැරදි වසන් ගන්න ගියොත් එයාට වෙන්නේ එක පිළිකාවට යනවා. ඇතුළට ගිහිල්ලා ඉතින් ඕක කුණු වෙලා හැත් බැඳි බැඳි පිළිකාවට යනවා. එනිසා ඒක දකින්න දකින්න වෙලාවේ ඒක දැනගන්න කරන ප්‍රයත්නය මේ ස්පර්ශයත් එක්ක සම්බන්ධයි. ඒ නිසා අපිට මේක බුදුබණක් අහන්න නැතුව කවුරුත් කියලා දෙන්නේ නැතුව කවදාකවත් සිද්ධ වෙන්නේ නැහැ. අපි වෙලා තියෙන්නේ දකින්න දකින්න දේ රස විඳ විඳ ලොල් කර කර ඒක දිගේ යනවා මිස ඇයි මේ ඔක්කොමත් තියදී මම මේකම අල්ලන්නේ මොන චරිත ලක්ෂණයෙන්ද ඒක වෙන්නේ මොන රුචි අරුචිකෙන්ද මේක වෙන්නේ කියලා ඒ තමන්ගේ මේ තේරීමේ උපමාන ටික අභියෝගයටපත් කරන්න පුළුවන් ඉන්නේ බුදුබණ ආපු කෙනෙකුට විතරයි. භාවනා කරපු කෙනෙකුට විතරයි. සත්‍ය පිහිටපු කෙනෙකුට විතරයි. මේක දැකීමෙන් තමයි මේක ගොඩ එන්න පුළුවන් කියලා හිතන කෙනෙකුට විතරයි. ඒක විශාල චින්තා චින්තාන චින්තනයේ වෙනසක්. ආකල්ප වල වෙනසක්. විකල්ප වල වෙනසක්. සංකල්ප වල වෙනසක්. ඉතින් මේක කෙනෙකුට Tamanට ගන්න බෑ. ගල ගනින් කියලා උත්සාහ කරත් ගන්න බෑ. නමුත් හිතන්න යම් වෙලාවක අපිට කල්යාණ මිත්‍ර පිරිසක් හම්බ වෙනවා. ඒගොල්ල මේ Taman කරන දේ මේ මම කිරුවා කියන්න යන්නේ නැහැ. වෙන කෙනෙක් මේ කෙරුවා කියන්නත් ඒගොල්ලෝ කියනවා මේක හේතුඵල ධර්මකින් යන්නේ. ඒ නිසා ඔක යන්න ඇරලා අපි බලමු මේක මොන හේතුවක් නිසාද මේකුනේ මොන ඵලයක් නිසාද කියලා අම්මර ප්‍රයත්නයක් කරන පිරිසක් තමයි මේ කල්යාණ මිත්‍ර පිරිස කියන්නේ. ඒතකොට පු탁ජනයේ කල්යාණ පිරිස දිහා බලනකොට ඒ කල්යාණ මිත්‍ර පිරිස මේ අපාරුවට මාවපත් කරේ අසවලායි කියලා ආණ්ඩුවට දොස් කියන්නේ නැහැ. වැස්සට බනින්නේ නැහැ. අල්ලවගෙදෙට දොස් කියන්නේ නැහැ. ආත්මහත් කරන්න යන්නේ එතන මම මේ පව් කරන්නේ දන දන දක දක කියලා Taman ගන්න යන්නෙත් නෑ. එයා දන්නා මේ හේතුඵල ධර්මික යන්නේ. සපොඩ්ඩක් අඩිය පිටිපස්සට තියලා මේක දිහා බලහන් ඉන්න ඕනේ කියලා කියන එක අර පෘථග්ජන රීතින් කිසිම හැඟීමක් නැති සදාචාරයක් නැති මම නෝන්ජලෙක් වගේ හේක පකන් නිලාගෙන ඉන්නවා කිසිම ප්‍රතික්‍රියාවක් කරන්නේ නැහැ කියලා. නෝන්ජලයට වෙන්නේ මේ පෘථග්ජනයට වෙන්නේ ආර්යයන් වහන්සේ හෝ සත්පුරුෂයා නෝන්ජලේ බය අඩු කෙනෙක් වාගේ. නමුත් දන්නේ නැහැ ඒ සත්පුරුෂයා ඒක දිහා බලලා ප්‍රතික්‍රියා නොකර ඉන්නේ මොන තරම් පුහුණුවකින්ද කියලා. මොන තරම් ස්පර්ශය පිළිබඳ හැඟීමකින්ද කියලා. මොකද එයාට බලන්න ඕනේ මේ දැන් මම පව් කෙරුවත් පින් කෙරුවත් මොකද්ද මේ හේතුඵලයේ මේක පිටිපස්සේ තියෙන කොහොමද මේක සිද්ධ වෙන්නේ කියන එක දැකගන්න එයා නිතරම වැරද්දට කලබල වෙන්නේ නැහැ. පේන දේට කලබල වෙන්නේ නැහැ. ඇහිච්ච දෙයට කලබල වෙන්නේ මේ අනුව මට පහළ වෙච්ච හැඟීම් මොකක්ද? ඇයි මේක වෙනකොට මට මේ හැඟීම් පහළ නෙවෙනේව බලන්නේ නැතුව මම මේක මල්ලාගත්තේ මොකද? තව කෙනෙක් මේක දිහා බලනකොට ඇයි වෙන විදියකට මේක පිළිබඳව වින්දන ලබන්නේ? ආන්නේ විදියට බලන්න ගියාම පේන්නේ වැඩි කල්යන්න ඉස්සලා මේ වෙන්නේ පරීක්ෂණයක් කරන්න පුළුවන් වෙන්නේ මිනිස්සෙකුට විතරයි. කවදාකවත් තිරසනෙකුට කවදාකවත් වෙනම කෙනෙකුට මේ පරිශ්‍රණය කරන්න බෑ. මේ පරිශ්‍රණය කරන චිත්තක්ෂණේ විතරයි අපි ජීවත් වෙනවයි කියලා කියන. අනික හැම වෙලාවෙම හීනෙක ඉන්නේ. හැම වෙලාවක මතයක ඉන්නේ. හැම වෙලාවක මදයක ඉන්නේ. ප්‍රමාදයක ගත කරන්නේ. අපිට පුළුවන් නම් සිද්ධිය ඇති වෙනකොටම ස්පර්ශ වෙනකොටම ඒක දිහා බලලා විනිශ්චය කරන්න නැතුව ප්‍රතික්‍රියා කරන්න නැතුව gadu ගන්නේ නැතුව හිත කරදර ගන්න නැතුව ඉන්න පෘථග්ජනයට පෙන්නේ නෝන්ජලෙක් වගේ. බය අඩු කෙනෙක් වගේ. නමුත් එහෙම කරන කෙනාට තේරෙනවා මිච්ඡර මේ පූසෙක් මීයක් දිහා බලලා නොදැක්කා වගේ ඉන්න ගන්න උත්සාහයක් පූසෙකුට කවදාකවත් කරන්න බෑ. මම ගන්නව නිදර්ශනයක් විදිහට ඇස් තිබුණාට මොකද? දැක්කට මොකද? පොට්ටෙක් වගේ ඉන්නවා. කන් තිබුණාට මොකද? ඇහුණාට මොකද? නෑ වුණා වගේ ඉන්නවා. දැනුණාට මොකද? මගේ ඉන්ද්‍රියන් වැඩ කරන්නේ මොකද? නොදැනුණා වගේ ඉන්නවා. නැත්තම් මේක ඩීලියට පැනලා සාමාන්‍ය ඉෂ්ට කරන්න ගිහිල්ලා එන්නු එන්නු කඩු ගන්නු කඩුව එන්නු සටනට මා මේ සටනේ මේව දනව කියලා පනින්න පුළුවන්. නෑ කොන්ද පන්නේ නැති කෙනෙක් අය ඔය ඉන්නවාදී මොකද කරන්නේ? නැත්තම් මලමිනියක් වගේ ඉන්නවා. ඉතින් ඒක පේන්නම නෝන්ජල්කමක් විදියට. නමුත් එතෙන්ද එන්නේ කොච්චරක් පුහුණු කරන්න ඕනද එදාට තේරෙනවා අපි මෙතෙක් කල මේ පැනලා මත ප්‍රකාශ කරන්න ගිහිල්ලා විනිශ්චය කරලා අදිෂ්ඨාන ඇති කරගෙන චේතන ඇති කරගෙන මොන්න තරම් කර්ම කන්දරාවක් රැස් කරා හැම චේතනාවකම කර්මයක් හැම හිතමත කරන දෙයක්ම කර්මයක් දැන් ඒ වෙනුවට යා කරන්නේ මේ ස්පර්ශය තේරුම් ගන්න තේරුම් ගන්න මේ දේ හේතුඵල ධර්මකින් සිත් වෙනවා ඒක දිහා බලාගෙන ඉන්න අවබෝධ කරගන්න උත්සාහ කරනවා මිස මේ gadu ගන්නේ නැහැ දුක් කරදර ගන්නෑ. නොදැක්කයි කියන්නෙත් නෑ. දැක්කට පොට්ටෙක් වගේ ඉන්නවා. නෑ වුණා කියන්නෙත් නෑ. ඇහුණට බීරෙක් වගේ ඉන්නවා. මෙන්න මේ විදිහට කටයුතු කරන්න පුළුවන් වෙයි කියලා හිතනවද කානිවල් එකට ගිහිල්ලා භෝජන සංග්‍රහයකට ගිහිල්ලා ගෙදර දොරවල් වල අමුදොරන්නේ කරඬු කර කර ඒ නිසා අපිට සිද්ධ වෙන අයවක් කරන කල්යාණ මිත්‍ර පිරිසක් ඇතුළට ගිහිල්ලා මේ කටයුත්ත කරන්න කරනකොට තේනවා මේ ප්‍රයත්නය කරගෙන ගියොත් ස්පර්ශය ස්පර්ශ කරන්නේ තමන්ගේම උපදීන අනුව බව. තේරුම් ගත දවසේ චරිත ලක්ෂණ දෙකක් ඇති. එකක් තමයි කවදාකවත් කාගවත් චෝදනාවක් කරන්නේ. දෙක මොනම දෙයක්වත් අයිතිවාසිකම් ඉල්ලන්නේ නැහැ. මොකද අපිට මේ හම්බෙලා තියෙන හැටි හොඳටම ඇති මේ පරිේශයට. අපි කියනවනම් මේ අරක නිසා බෑ මේක නිසා බෑ මට මේක ලැබුණොත් පාට නිවන් ලබන්න පුළුවන් මට මේ නැති නිසා මම මේ සංසාරේ ඉන්නේ කියලා එහෙම දෙයක් නෑ manussත් භාවය ලැබිලා තියෙන්නේ. ඒ වගේම මේ මේක වැඩි අර හොඳ නෑ මෙයා හොඳ නෑ කියලා චෝදනා කරනවනම් ඒකකවත් නෑ ඔය ස්පර්ශය අවබෝධ කරන ගතිය. තරවචනාංශේ වැඩ ඉන්න කාලේ ඒ මාගන්දිය බැමිණිය ඉන්න ගෙදරට ਸਰවචන්සේ පින්නපාත ගියාට පස්සේ එයා ඒ රටේ හිටව රූපත්ම කාන්තාව එයාගේ තාත්තා ඇවිල්ලා පින්නපාත බෙදන්න හදනකොටම දැක්කා දෙසත් දෙතිසක් පුරුෂ ලක්ෂණ සහිත මහා පුරුෂයෙක් ගේශරට ඇවිල්ලා තිනවා. දැකපු ගමන් හිතුවා මගේ දෝණිය ඇඳට ගැලපෙන නියම පුරුෂයා දැක්කයි කියලා. එයා දුවන ගිහිල්ලා කිව්වා අඹුවට ඒකයි යෝතිය වැඩේ ඔන්න අපි උතා හිට පිට ඊළඳාරිය ගේජරට වයිලා තින වරෙන් කියන්න දුවත් සරසගෙන වරෙන් කිය. දැන් මේ පින්න පාති කරන පුත්‍රජානංශ වැඩි. ඒ මනස බැලුවේ දේශ පුරුෂ ලක්ෂණ. දැකෝ ගාම බොහොම සන්තෝෂෙන් ගියාට පස්සේ මේ පින්න පාති පැත්තක පැත්තක තියලා මේ මගේ දුවට මෙච්චර මෙච්චර යෝජනා ඇවිල්ලා තියෙනවා අපි කැමති නෑ. නමුත් ඔබ වහන්සේට කැමති නම් මෙන්න gediya පිටින්ම දෙන්නම් පාත්‍රයට දාලා කියලා කිව්වා. බුදුසයන්ාංශේ කිව්වා මගේ සුලඟිල්ලෙන් පිරිමැදින තරම් වටින්නේ මේක අසුචි පිරිච්ච කලයක් ආයි කිය. අනේ ආරම්මණයට කේන්ති ගියා. යනවනේ. සාධාරණයි. හැබැයි අම්මයි තාත්තයි සෝවන්. ඒකයි බුදුරජාණන්සේගේ ප්‍රයත්නය එතන තියෙන්නේ. නමුත් මාගන්ධයට ඇති වුණා තරහක් මේ වගේ අම්මයි තාත්තයි ගිහිල්ලා නිකන් මේ නිකන්ද නිකමුත් නෙවෙයි සල්ලිත් එක්ක දෙන එකම් බඩුවනේ මනමාලි කියන්නේ. ඒක දෙන්න හදන්නේ දැන්. දැවැද්දත් එක්ක මුළු ලෝකෙ මොනවක්වත් දැකලා තියෙනවද අල්ලිත් එක්ක දෙන දෙයක් නෑ ඔච්චරයි ඒ දෙන්න හදලත් මේ පුරුෂයා කිව්වනේ මට මේක අසුචිපිච්ච කලයක් කියලා මේ පුරුෂයා කිව්වනේ දැලින් බහම තලගුලෙන් අල්ලන්න හොඳ නැහැ කියලා පස්සේ මෙයා උදේනි රජුරුවන්ගේ රජිනී බවටපත් වෙලා බුදුරජාන් වහන්සේ හෝ ශ්‍රාවකයෝ හෝ යණ යන තැන තිත්ත ගුණ වර්පෙන් පයි කුලී කාරින්ට සල්ලි දීලා දැන් පෞගේ දවසේ හග්ගිඩි හග්ගිඩි කියවනේ ආමතුරුට බණ්ඩාරනායක මරපු දවසේ සෝම්පාල සෝම්පාල කිව්වනේ. දන්නවනේ. ඒ වගේ තමයි. ඉතින් ආනන්ද හැමදාට හරි විනිරජයි පින්න පාත්‍ර ගියාට පස්සේ හොඳටම කුණුහරුපෙන් බයිනවා මිනිස්සු. ඒ මන්දරේ බුදුහාමරට බයිනවා. ආනන්ද හැමදාට කිව්වා අවසරයි ස්වාමීන් වහන්සේ අපි මේ වටෙන් කිව්වා අපි වෙන තැනකට යන් කියලා. ආමතු බුදුන්සර ගණන් ගත්තා. ඊට පස්සේ ආයෙසරක් කිව්වා අවසරයි ස්වාමීන් වහන්සේ මං ඊයේත් මතක කරා අපි වෙන නුවරකට යන්න. මොකද කියලා. මෙහෙමයි මෙහෙමයි පාරේ බහැලා යන්න නැහැ ස්වාමීන් වහන්සේ මට නම් බැන්නත් කන ඔබ වහන්සේටත් බයිනයි ඊට පස්සේ පුත්‍රයන්ස කියනවා ගාමේ අරඤ්ඤේ සුඛ දුක්ඛ පුට්ඨෝ නේවත්තනා නෝච පරන්දහෙය පුසන්ති පස්සා උපදින් පටිච්ච නිරූපදින් කේන පුසෙයෝ පස්සා ගමේ හිටියත් නගරේ හිටියත් ස්පර්ශය ස්පර්ශ කරන්නේ උඹේ උපදින්න ලැහැටියට උඹට උපදින්න නැත්නම් ඔය ස්පර්ශ ස්පර්ශ කරන්නේ නැහැ ඒ නිසා උඹට ඕක ඇහිලා හිත නරක වුණාට මගේ හිත නරෙන්නේ නැහැ. මොකද මම උපදි අනුපදිශේෂ නිර්වාණයට ගිහිලා තියෙනවා. මලක උපදින්නේ නැහැ. ඒ නිසා බයි බැනුම් ඇවිල්ලා මා හරහා යනවා. මගේ ඇඟේ වදින්නේ නැහැ. උඹට වදින්නේ මොකද උඹට මාන්නේ තියෙන නිසා. උඹට වදින්නේ මොකද උඹට මාමා කියලා ගන්න නිසා. උඹ වදින්නේ මොකද උඹ අපේක්ෂා කරන මිනිසුන්ගේ දාන දීලා අනේ ස්වාමීන් වහන්සේ කියලා ගෞරව වචන අපේක්ෂා කරන මයි ළඟ නැහැ. ඒක නිසා ආනන්ද ඔතන දවස් හතක් හිටපන්. වෙනදාට කියලා පස්සේ එහෙම් බයින්න පටන් ගත්තොත් මොකද කරන්නේ? දවස් සතිකෝ ඉවර වෙයි කියලා. ඒ නිසා අප කරා පැමිණෙන ඕනේ දුකක් ඕනේ කරදරයක් අපිට දුකක් පාටපත් වෙන්නේ මම පොරක් වෙන්න ගියොත් තමයි. මමත් අයියා මමත් අක්කා ඒ නිසා මට කවුරුත් ආවොත් මම මේමයි කරන්න කියන්නේ අපේ තියෙන කෙලෙස් වල හරස් කඩේ තමයි. මේ පැමිණෙන දේ දැකපු දේ නොදැක්කාසේ ඉන්න පුළුවන් නම් ඇහිච්ච දේ නැහැ වුණාසේ ඉන්න පුළුවන් නම් දැනෙච්ච දේ නොදැනුනාසේ ඉන්න පුළුවන් නම් ක්‍රියාවත් කරන්න පුළුවන්කම තියෙද්දී මලමිණියක් වගේ ඉන්න පුළුවන් නම් බුදුරජාණන්සේ කියනවා ඒ අජානීය පුරුෂයාට මාගේ নমස්කාරය වේවා. ඒ උත්තම පුරුෂයාට මාගේ নমස්කාරය වේවායි මොකද එයා ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. ඒ කියන්නේ තටමලා නෙවෙයි ඇතුලෙන් එන්නේ නැහැ ප්‍රතික්‍රියාව. මොකද උපදීන් නැති නිසා. නිසා අපි ලෝකේ යම් දෙයක් ස්පර්ශ කරනවා නම් අපේ උපදීන්ට අනුව තමයි අපි ස්පර්ශ කරන්නේ. උපදී කියලා කියන්නේ අපි සංසාරේ උපයගෙන අර යමක් කමක් කියන ටික. ඒක නිසා භාවනා කරලා අපි ලබන්නේ මොකද්ද? දුක් කරදර ගන්නෑ. මොනවා වුණත් ගාලල්ලා. නිකයින ගාලල්ලා කියලා ඉන්නවා. මේක භාවනා නොකර මේ කරන එකට කියනවා අඥාන උපේක්ෂාව කියලා. භාවනා කළ පුළුවන් ශක්ති ප්‍රමාණය යම් කිසි වේදනාවක් තියෙනවා ගානක් නැහැ මම ආනපානෙ බලනවා. යම් ප්‍රමාණයක් සද්ද තියෙනවා ගාලල්ලා මම බලනවා ආනපානෙ. යම් කිසි ප්‍රමාණයක් මට සද්ද එනවා වේදනාව එනවා ගාලල්ලා. මෙන්න මේ කරන්න කරන්න ওই ගාලල්ලා මට්ටම ටික ටික ටික ටික ඉස්සෙනවා. ඉස්සෙල්ලා ඉස්සෙල්ලා පොඩි පොඩි කස කස ගන්න සද්ද වලට කලබල වෙනවා. පහු වෙනකොට ඒ ගාලල්ලා. ඊට පස්සේ අයිය දොරක් වැව්වට කැස්සක් කැසර ගාලල්ලා. ඊට පස්සේ බල්ලෙක් බිරුවට එහෙණියක් ගවට ගාලල්ලා. අන්තිමට ගිහිල්ලා වැලින්නම් ඒ මනුස්සයාට මොන හෙන ගැහුවත් මොම කෙරුවත් ආනපනින් ඉන්න පුළුවන්. මේක ඉස්සල්ලා කරන්න ඉස්සල්ලා හිතෙන්නේ මේ නෝන්ජල්කමක් නෙමෙයි මෙච්චර මේ බල්ලෝ ගහ ගහද්දි එන ගහද්දි මොන භාවනාවක්ද කියලා. නෝතර මට්ටම මේකට කියන දැරීමේ මට්ටම කියලා නැත්නම් ප්‍රතිශක්තිය කියලා කියනවා. ඒ මට්ටම කරදර දුක් ගන්න එක තමයි මාර භාෂික දේ. කෙලස්. මම මේ ආනාපානේ නාමයෙන් සද්ධාවේ නාමයෙන් සීලේ නාමයෙන් උපදීන්ගේ දුරුවන් කිරීමේ නාමයෙන් මේකෙන් චෝදනා කරන්නේ නැතුව දුක් ගන්න නැති මේ තියේදී තානාපාන සතිය පාත්තන තියෙන උත්සාහය ගන්න ගියොත් අපි හිතනට පුදුමාකාර හැකියාවක් අපේ හිතේ තියෙනවා. ඕනේ හෙනයක් අහද්දී කරගෙන යන්න පුළුවන් ගතියකට ඉන්නේ එක දවසෙන් නෙවෙයි. ටික ටිකට මේ දැරීමේ ශක්තිය ඔසවන්න ඕනේ. ටික ටික ටික මේ ප්‍රතිශක්තිය ඔසවන්න ඕනේ. ඔසවලා ඔසවලා ගියාට පස්සේ අන්තිමට මොන දේ ආවත් තමන්ට කරන්න ඕනේ සතිය පවත්වන්න ඕනේ දේ මූල කර්මස්ථානත් එක්ක සම්බන්ධය මේකෙන් බාධා නොකර ඉන්න එක තමයි බුදුරජාණන් කියන්නේ නිරූපදීන් කේන පුසෙයුම් පස්සා ඔබට උපදී නැත්තම් ස්පර්ශෝ කෙසේ ස්පර්ශ කරන්නද කියලා දවසක් කරුවචනාංශේ ළඟට ආපු අන්‍ය පරිබ්‍රාජක ශිෂ්‍යෙක් ਸਰවචනසෙන් තමන්ගේ ගුරු ආමතුරු ගැන පරිබ්‍රාජක ගැන ಗುಣ ප්‍රකාශ කරනවා ඔබ වහන්සේට කියන්නේ මම මේ ආස මේ වගේ ගුණ ඇති ගුරුවරයෙක් ආව වැඩ කරන්නේ. ඒ ගුරුවරයා මාව උපස්ථායකෙක් වශයෙන් ගමනක් ගියා. යනකොට මගේ ගුරුන්වහන්සේ මට කිව්වා මේ පාර අයින පොඩක් ආසනයක් පනවන්නේ කියලා පොඩක් වාඩි වෙන්න. ඉතින් මම ආසනයක් පනවලා එයා සමාධියට ගියා. මම නම් ඇහැරලා හිටියේ. ඉතින් මෙයා ගොඩාක් වෙලා ඒ ගහමැද ගහමුල සමාධිය හිටියා. එතකොට මේ පාරේ ගැල් 500ක් ගියා. කරත් 500 ගියා එන්න දූලි වලාවක් නැගිටලා මෙයා නැගිටලා බලනකොට මුළු ඇඟ පුරාම දුබුරු පාටයි නැගිටලා මගෙන් අහනවා අතවැසිය මම මේ මොකද මේ මගේ ඇඟට වෙලා තියෙන්නේ ඊට පස්සේ කිව්වා ගුරුතුමනි ඔබතුමා මේ වාඩි වෙලා ඉන්න වෙලාවේ මෙතනින් ගල් 500ක් ගියා ඒ ගල් 500 මෙච්චර දූවිලිය විශ්වා මේ දූවිලි තැම්පත් වෙලා මේ ඇඟ මේ වෙලා තියෙන්නේ ඔබතුමා මේ භාවනා කරන මේ ගැල්වල සද්ද ඇහුන්නේ නැද්ද මේ මේ තරම්ම මේ පාර අයිනේ ඉඳගෙන භාවනා කරන අයියා මෙයා කියනවා මට ගල් සද්ද ඇහුන්නේ නැහැ. මම හිතියේ ගැඹුරු සමාධියක් මට ඇහුන්නේ නැහැ කියලා. උදාහරණයක් නම් බොහොම හොඳයි. ඒක බොහොම හොඳයි. මමත් දවසක් පිටුරු මඩුවකට කියලා භාවනා කරා. කමතක් අයිනේ ගහලා තියෙන පිටුරු මඩුවකට බූසාගාර කියලා කියන බොල් පොළොන මඩුවක ඒකේ ඉඳ ඉන්නකොට විශාල යායේ මිනිස්සු කොවිතම්පත් කරනවා. ඉතින් මට ප්‍රශ්න නැහැ. මම භාවනා කරලා මම භාවනාවේ නැගිටලා බලනකොට මුළු කුඹුරු යායේ මිනිස්සු පිටලා. ළමයි මිනිස්සු ඔක්කොම ඇවිල්ලා මේ කුඹුරු යායේ විශාල කලබගෑනිය. මම ළඟේ නිලන්දාරියට කතා කරලා ඇහුවා. මොකද නිලන්දාරිය මේ කුඹුරට සෙනග ඇවිල්ලා තියෙන කියලා ඉතින් කිව්වා මේ මහා වර්ෂාවක් අස්ස එහෙණියක් ඇහුවා නිහුන් දරුවෝ දෙන්නේ අයියා මල්ලි දෙන්නම්මලා හරබ්බානත්මලා කුඹරට හිණයක් ගහලා මේ ගමේ මිනිස්සු අට වෙලා ඉන්නේ කියලා. ඊට පස්සේ මේ ඊලන්දාරිය යනවා ඔබතුමා කොහෙද ඉන්නේ? මම මේ මේ බුසාකාරේ තමයි හිටියේ. ඔබතුමා නිඳ ගිහලා හිටියද? නෑ. ක්ලාන්ත වුණාද? නෑ. එහෙනම් ඇයි ඇහුන්නේ නැත්තේ? නෑ ස්පර්ශය ස්පර්ශ කරන දෙයක් නෑ මොකද වෙන තැන උපදින්නේ නෑ. වෙන තැනක හිත තියෙන්නේ දැනෙන්නේ නෑ. ඒකට උකට අහන බුදුරජාණන් පරිබ්‍රාජකයාගෙන් අර ගල් 500ක් යනකොට දූවිලි වැතිච්ච එක දැත්තේ නෑ හිච් එකද දක්ෂ නැත්තම් හෙනයක් ගහලා අකුණු ගහලා වර්ෂාවක් එද්දී ඒකන දැනී ඉන්න එකද වඩා දක්ෂකම කියලා. ඉතින් පරිබ්‍රාජක ශ්‍රාවකයා කියනවා ඇත්තටම මේ වගේ හෙනයක් ගහලා මේක කරන්නේ ට්‍රේ ලොකුයි. ඒක නිසා මුචුඥාන්සේ සඳහන් කරලා තිනවා භාවනාවේ මෝරණකමේ තල තුනකමේ ශ්‍රේෂ්ඨත්වය කියලා කියන්නේ මේ දේවල් වලින් දුක් කරදර නොගෙන ඉන්නවා. ඒකට ශක්තියකුත් ඕනේ. ඒකට ගුණ ටිකකුත් ඕනේ. නමුත් පෘ탁ජනකම කියලා කියන්නේ ඇමරිකාවට කිඹුසුමක් යනකොට ලංකාවට එම්බ්‍රිසා. විනාශයි බජට් එකට ඉස්සෙල්ලා දවසේ heart attack එන්නේ. ඩොලර් එක උඩ යයිද, පල්ලෑයයිද, සුනාමියයිද මොනවයිද කියලා මේ දුක් කරදර උරා ගන්න තෙතපාන් කැල්ලක් වගේ පෘ탁ජන හිත. අහල පහල තියෙන ඔක්කොම අරන මේ මදිවට අල්ලපු ගෙදරට ටෙලිෆෝන් කරලා කිනෝ ඔයා දන්නේ අප්පා අනේ මේමනේ මේමනේ මේමනේ. ඉතින් අල්ලපු ගෙදර මිනිහට heart attack. භාවනා කරන මනුස්සෙන්ටත් අමාරුව තියෙන්නේ. අපි ওই දවස් 10ක විතර ඉන්න ගියාම අනේ නිවුස් වලට මොනවා කිව්වත් දන්නේ ගිය ගමන් පත්‍රේ බලන්න එහෙම නැත්නම් ෆෝන් කෝල් එකක් හරි දීලා ගෙදරට විස්තර දැනගන්නකම් අර තෙතපාන් කල්ලට දැන් තාම පුස් අල්ලලා නැහැ තාම. මේ පුස් ටිකක් එනකම්. මගේ ස්පර්ශය ස්පර්ශ කරන්නේ නැත්නම් මෙහෙට පත්‍රේ ගියේ නැති ඉඳප්පා. මේ ටෙලිවිෂන් එකක් නැති නිසා. ගණන් කරගෙන ඉන්නේ ගෙදර ගිහිල්ලා අර කක්ක ටික ඔළුවේ දාගන්නකම් දාගත්තට පස්සේ ඔන්න යන්දම් භාවනාවේ ආපු උණ බයිනෝ මේ භාවනා ගඳ යනවා මේ කෘත්‍රිමව කරලා පෙන්නකොට මේ නිවුස් අහන්න නැතුව පත්‍ර කියවන්න නැතුව ටෙලිවිෂන් නැතුව ඉන්නකොට නිකන් උණ වාගේ ඇඟට නිකන් ඒ මොකද මේ ස්පර්ශ ටික ස්පර්ශ කරේ නැත්තම් ඒ අපේ හිතට අදාළ කෙලෙස් සලාකේ ලැබිලා නැහැ නිකන් උණ ගතියක් තියෙනවා මේක තමයි එකම හේතුව මේ කෙවල් දොරලත් ඇරලා භාවනා කරන්න නොඑන්න. මේ අදාළ කෙලෙස් සලාකේ නැත්තම් ඉන්න බෑ අපට. මේ අදාළ කුණ අසුචිය කක්කාව නැතුව ඉන්න බෑ. මේ ස්පර්ශෝ ස්පර්ශ නොකරන තැනකට ගිහිල්ලා යම් දවසක අපි හිත හදාගත්තයි කියලා කියන්නේ ওই වගේ වුණකුත් නැහැ. ඒකට අනුකම්පාවක් ඇති වෙනවා මේ මිනිස්සුෝ මේ කාමයේ උපදින දේවල් අනුව ස්පර්ශෝ ස්පර්ශ කරගෙන මොන පිනක් කෙරුවත් අපායේ නොයා ඉන්නේ කොහොමද? මොන පිනක් කෙරුවත් අපායේ නොයා ඉන්නේ කොහොමද? කොයි පින කෙරුවත් අපායයි. අපි පින් කරන ප්‍රමාණය බොහොම චුට්ටයිනේ දවසේ. බොහොම බොහොම චිත්තක්ෂණ ගානක් කරනවා. අනික හැම වෙලාවෙම අනේ මේ පින්න නිසා මට ලැබෙන ආත්ම දිවි ලෝකේ යන්න ලැබේවා. අනේ මට මේ සිටු කෙනෙක් වෙන්න ලැබේවා. අනේ මට ඇමති පිරිදක් වෙන්න ලැබේවා. ඇමතියෙක් වෙන්න ලැබේවා කියන ප්‍රාර්ථනා කෙලස් වැగిරෙනවනේ. පැක්කෙරෙනවනේ. ඉතින් ඔය ලැබෙනවමනේ. ලැබිච්ච ගමන් කෙලින්ම ඉන්ටර්සිටි එකේ අපායට ගියා වගේ තමයි ඊගවත්. වරදින්න දෙයක් නෑ. මොකද මේ ප්‍රාර්ථනා කරන්නේ පින් කරලානේ. මේ කක්කව ලැබෙනවා. සර්වචනාංශේ බෝසත් කාලේ මල්ලිලා දෙන්නත් එක්ක මල්ලි දෙන්න නංගිකුත් ඉඳලා දෙනවා. ඉන්නකොට බාලමණිට කතා කරලු මට මේ ගීකේ වැඩ කරන්න බෑ. මම කිසිම තරහක් නැහැ. ඔබ රාජ්‍ය බාර ගනි මං යනවා. එසිලයි මල්ලියවලු අයියෝ ඔබ කොහෙද යන්නේ? මට අවශ්‍යයි තපස් සීලෙන් තපස් රකින්න යන්න බුද්ධෝත්පාද කාලයක් නෙවෙයි. ඒ නිසා මම වනගත වෙනවා. ඊට පස්සේ ලොකු මල්ලි කියවලු එහෙමනම් මටත් හිතෙනවා මාත් එනවා අපි ඊගා මල්ලියට දෙමු කියලා. පස්සේ ඊගා මල්ලිට කිව්වට පස්සේ අයියලා කොහෙද යන්නේ? අපි යනවා තපස් රැගෙන. එස්කෙනෙක් මටත් බෑ මාත් එනවා අයියෝ. ඊට පස්සේ නංගිට කතා කරලා කිව්වලු උඹ රැක උඹ මේ රාජ්‍ය ගහ ඊට පස්සේ කිව්වලු බෑ අයියලා යන පැත්තේ මාත් එනවා. ඊට පස්සේ මේ කටේ දොරතන් දීලා රාජ්‍ය බාර දීලා තුන් දෙනා හතර දෙනාම ගියා. ගිහිල්ල වෙරලා කිව්වලු අයියා මේ නෑ දැකම් යාළුකම් මොකුත් බෑ. එකිනෙකාට කතා කරන්න බෑ. මම අල කොළ જાති හදලා උඹලා ගෙවල් ඉස්සරහා කුටි ඉස්සරහා ගෙනත් තියෙනවා. පළවෙනි දවසේ දෙවෙනි දවසේ ඊගාමල්ලි ගෙනත් යනවා. ඊගාදසි ඊගාමල්ලි ගෙනත් යනවා. අන්තිම දවසේ නංගි ගෙනත් යන්න ඕනේ. මේ අලකොල කාලා අල જાති කොළ જાති කාලා අපි ජීවත් වෙමු කතා කරන්න එපයි කියලා. ඉතින් මේ බොහෝම ජයයට බන භාවනා කරන ඉන්න වෙලාවේ සක්‍රදේ වෙන්දරට හිතනවලු මේක ටෙස්ට් කරලා බලන්න. පරීක්ෂා කරලා බලන්න. එයා ගිහිල්ලි වෙලා බෝසත් වහන්සේ ඒ තමන්ගේ වත පිළිවෙත කරලා කැම තියෙන දවසේ ඔක්කොම හොරකම් කරා. හොරකම් කරුවට පස්සේ ඉතින් මල්ලිලා හිටවලු අයියට ඉසිකක් මක්කට බඩ එකක් මක්කට වෙන්න ඇති. අද අලවකොල හොයන්න බැරි වෙන්න ඇති. කරබන අපි දවසේ භාවනා කරමු කියලා. බෝසත් වහන්සේගේ එකත් ඇවිල්ලා ගෙදර ඇවිල්ලා බලනට ඒකත් නැතිලු. ඒකත් හිතාන කල්පනා හිටියා. ඒ දෙවෙනි මල්ලිගේ දවසේ එයාත් කියපු දවසේ සක්‍ර දෙවියන්ද ඇවිල්ලා හරියට ගේ ඉස්සරහා තියලා යනකොටම හොරකම් කරලා තියෙනවා. අයින් කරලා තියෙනවා. දවස් හතරම කැම තියලා නැහැ. ඒතර බෝසතාණන් වහන්සේට තේරෙනවා මේ පිරිස එකතු වෙච්චාම පිරිස බොහොම දුබලයි යබලයි. හැම එකක් කටහරලා කියන්නේ. ඊට පස්සේ කතා කරලා කියලා තියෙනවා මට පේනවා වෙහෙසෙන් වගේ ඉන්නේ කියලා කියනකොට එක එකනා කිව්වලු මෙහෙමයි මෙහෙමයි දවස් හතරක කාලා නැහැ. ඉස්සල දවසේ අපි හිතුවා අයියට අමාරු වෙලා ඇති කියලා ඊට පස්සේ දැන් එක එකනා සැක කරනවලු මේ හතර දෙනා එක්කෙනෙක් හොරකම් කරත් දන්නේ නැහැ කියලා. ඒකට මහබෝසත්න් වහන්සේ මේ පිරිසට කිව්වලු උඹලගේ හිතේ යම් හේකින් තියෙනවා මේක මං කැම තිබ්බේ නැහැ නැත්නම් අනික් කට්ටිය කිව්වා හොරකම් කරන කෑවයි කියලා. මට මෙච්චරයි මම ප්‍රාර්ථනා කරන්නේ මම යම් හේකින් උඹලගේ හොරකම් කරලා කෑවනම් ඒ කරපු දේ නිසා මට ලොකු විහාරයක විහාරාධිපතිකම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරා. දෙමහල් සහිත ජනෙල් කවුළු ගොඩක් සහිත දොරවල් සහිත මහල් ආරාමයක මට විහාරාධිපතිකම ලැබේවා කියලා ප්‍රාර්ථනා කළා. ඊගා මල්ලි කතා කරලා කිව්වලු අයියලා අයියා කියන දියෝ නංගිලා කියන දේ මට අපරාධ කරන්න ඕන කමක් නැහැ. නමුත් මම ඔයාලට සැකයක් නැති වෙන මම මෙහෙම ප්‍රාර්ථනා කරනවා යම් හේකින් මම මේ අලකාවනම් ඒ නිසා මට විශාල කොදෙව් රාජ්‍යයක් සහිතක් රාශියක් සහිත රජයක රජකම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරා. ඊගාව මල්ලි කතා කරලා කිව්වලු මමත් හොරකම් කෙරුවේ නෑනේ. හොරකම් කෙරුවා නම් මට ලැබෙන සාපේ මොකද්ද? විශාල රාජ්‍යයක මට සේනාපති සම්තුර ලැබේවා කියලා ප්‍රාර්ථනා කරා. නංගි ප්‍රාර්ථනා කරලා කිව්වලු මම හොරකම් කෙරුවේ නෑ මං අයියලාට කොහොමඩත් ආදරෙයි. තපස්සරු වශයෙන් මම හොරකම් කරුවේ නැහැ මුත් මම මේම ශාපයක් කරගන්නවා බොහෝ විශාල අන්තපුරයක මම අග්‍රමහේජිකාවෙන්ට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරා. ඔය අපිට හම්බෙලා තියෙන ආලවරකම් කරපු නිසා දවුවා. අපිට යම් වස්තුවක් අද ලැබිලා තියෙනවා නම් ඒ මොකටවත් නෙමෙයි කරපු ශාපයක්. ඔය හැම දෙයක්ම කරන්නේ කාමී වැඩෙන එක. මේක එහෙම වුණාට ඒ වස්තුව අතහැරීමෙන් ස්පර්ශෝ ස්පර්ශ නොකර අතහැරීමෙන් එතන තියෙනවා දෙවියෙකුට හිතා ගන්න බැරි බ්‍රහ්මයෙකුට හිතා ගන්න බැරි පුදුමාකාර දෙයක් කරන්න පුළුවන් මේ කාමයේ උපදින දේ. ඒ නිසා ස්පර්ශෝ ස්පර්ශ නොකර තැන්ට එන්නේ ඉස්සර වෙලා අපි දැනට ස්පර්ශ කරන දේවල් අභිරමණය කරන්නේ නැතුව වචන කතා කරන්නේ නැතුව ඒවට givis පිවිස ගන්න නැතුව පුළුවන් තරම් ඉවසන්න බැලුවේ නැත්තම් මේ සත්‍ය කවදාකවත් වඩන්න බෑ. ශාප කර සද්ද එනවා. ඒ ශබ්ද තියෙද්දි නෑ වුණා වගේ අරමුණ වඩන්න බලන්න. යම් වේදනාව එනවා. ඒ වේදනාව තියෙද්දි වේදනාවක් නැති වෙලාවක අරමුණ වඩනවා වගේ වඩන්න බලන්න. හිතවිලි එනවා හිතවිලිත් එක රණ්ඩු කර කර පශ්චාත්තාප වෙනවා විනෝට මේ හිතවිලි තියෙද්දි යම් ප්‍රමාණයක් තියෙද්දි මට අරමුණ බලන්න බැරිද කියලා බැලුවොත් තමන්ගේ දියුණුව කියන්නේ මොකද්ද ඊට වැඩිය සද්ද තියෙද්දි අද යම් ප්‍රමාණයක් සතිපවත්තන්න පුළුවන් ඊට වැඩිය වේදනාව තියේදී අද යම් ප්‍රමාණයක් සත්‍ය පාත්තන්න පුළුවන්. ඊට වැඩි හිතවිලි තියේදී සත්‍ය පාත්තන්න පුළුවන්. එතකොට මේ ස්පර්ශය බුද්ධ වචනෙන් කියන ස්පර්ශ ස්පර්ශ නොකරන තැනටපත් වෙනවා. ඒ ස්පර්ශය වඳ වෙනවා. ඒ ස්පර්ශ බොඳ වෙනවා. ඒ ස්පර්ශ නිකන් හැලිලා යනවා. ඇට්ටි හැලෙනවා වගේ. එතකොට හිතනවා අභියෝගම් මීටත් වැඩි සද්ද තියෙදි මීටත් වැඩි වේදනාවක් තියෙදි මීටත් වැඩි හිතවිලි තියෙදි මට මේක සත්‍ය පවත්තන්න බැරිද කියලා බැලුවොත් හන්ටියට මරණ වේදනාව තියෙද්දි සත්‍ය පවත්තන්න පුළුවන්. හින ගහද්දි සත්‍ය පවත්තන්න පුළුවන් කියනකොට බුදු වෙනවා. එතකොට ආර්ය தත්තරපත් වෙනවා. අපිට දැනට පුළුවන්කමක් තියෙනවා. කාටවත් බැන්නම් මේ විදිහට ඉඳගෙන ඉන්න බෑ පැයක්මාරක්. කාගෙන තමයි මේ ඉන්නේ. මේකමයි නිවන කියන්නේ. මේකට වැඩි දෙයක් ඇවිල්ලා තියෙද්දි ටික ටික ටික ටික උසලා ඒ තියෙද්දි තමන්ගේ ඉරියව්ව, තමන්ගේ සතිය, තමන්ගේ අරමුණ පවත්වාගෙන යාම බැලුවොත් කරන කරන ප්‍රයත්නයට සාපේක්ෂව මේකේ අරිබුවක් දශම ස්ථානයක් වැඩෙනවා නම් ඒක තමයි භාවනා දියුණුව කියලා කියන්නේ. ඒකට අපි ස්පර්ශය තිබුණාට ස්පර්ශ ස්පර්ශ නොකරන තැනටපත් කරන්නේ පිනෙන් නෙවෙයි. ප්‍රයත්නේ බුදුහාමුදුරන් වහන්සේගේ ඒ ඒ ප්‍රතිපදාවේ. ඒවා කෙලස් දැක දැක මේ මේ කන පීරණ සද්ද තියෙනවා. නැත්නම් අදිෂ්ඨාන කරනවානේ වචනයක් කතා කරන්නේ හිත කරදර ගන්නෑ. වෙන කතන්දර ගොතන්නේ මේ කන පීරි කාණාසේ බඳ පරිදි සත්‍ය වඩා. ආන්න මේ විදිහට කරන්න බස් බැලුවොත් ඒ මම දෙන නිදර්ශනේ තමයි එන දෙනකක් ඉන්න පාරේ වාහන තියෙන පාරේ ඔක්කොම ඉදෙනකම් බලන්නේ නැතුව ත්‍රී වීලර් කාර්යව දාගෙන යන හැටි දැකලා තියෙනවා. එච්චරයි භාවනාව කියන්නේ. පාරේ කවුරුත් නැති වෙනකන් ඉඩේ එනකන් ඉන්නේ නැහැ ත්‍රිවිලර් කාර්යය. කකුල් දෙක දිග ඇරගෙන මැදින් දැම්ම ගියා. එච්චරයි භාවනා කියන්නේ ඔච්චරයි. ආය ඕගොල්ලෝ හිතන්න මම භාවනා කරනකොට මේ දෙයියෝ ඇවිල්ලා පවන්සලා ආවි. මధుරෝ ඇවිල්ලා පැත්තට යන්න ආවි. මැස්සු නොවසා සිටීවි. ඒව ඔක්කොම බොරු. ඒ ඔක්කොම තියදී ස්පර්ශය ස්පර්ශ නොකරන මට්ටම කොහොමද කියලා බලන්න. ඒකේ වර්ධනය සිද්ධ වෙනවා. ඒක තමයි බාහිර සාසනය කියන්නේ. ඒක තමයි අභ්‍යන්තර සාසනය කියලා කියන්නේ. මේක සිංහලෙන් කියන්නේ මුවින් නොබැලී ඉන්නවා කියන්නේ. කන කෑම, දරන දැරිල්ල, විඳින විතිල්ල කාටවත් කියන්නේ ඒ ටීච් මගේ වැඩ පිළිවෙල ටික කරගෙන යන්න පුළුවන්ද කියලා බැලුවොත් මායයටවත් තනක් නැහැ මොනම හුනියමකටවත් මොනම කෙලෙසයකටවත් මොනම හතුරෙකුටවත් වැඩ කරන්න බෑ. ඒෂා විපස්සනා කරන කෙනා මේ මේ පාඩම ඉගෙන ගත්ත දවසේ ඔක ඉගෙන ගන්න බොහොම අමාරුයි. මොකද හේතුව හිතාගෙන ඉන්නේ වෙන දෙයක් නේ. ඉගෙන ගත්ත දවසේ එයාට එන හැම කරදරයක්ම එයාට අභ්‍යාස පන්තියක් වෙනවා. බාධක දිවින තරගයක් වෙනවා. විනෝදාංශයක් වෙනවා. ප්‍රගති පරීක්ෂණයක් වෙනවා. හැබැයි ඉතින් හරි අපහසුකටපත් වෙනවා මේක කොහොමද මගේ බබාට කියලා දෙන්නේ මේ කොහොමද මගේ අම්මට කියලා දෙන්නේ මේක මම තමයි සහෝදරගේ එක් එක්කත් මේක නෙවෙයි බලාපොරොත්තු වෙන භාවනාව කියලා. ඒගොල්ල කියන්නේ මේ භාවනා මධ්‍යස්ථානට යන්න බැරි කී ආකන්ඩිෂන් කරලා නැති නිසා. ආකන්ඩිෂන් කරලා තියෙනවනම් කරතයි මට. මැස්ස වහන්න නැත්තම් භාවනා කරතයි. කවුරුක් අහින්න නැත්තම් මට භාවනා කරතයි කියලා ඉතින් ඒව හදන්න හදනවා. මේක තමයි අම්මනකම් කියන්නේ. නැත්නම් තකතිරුකම් කියලා කියන්නේ. නැත්නම් මෝඩකම් කියලා කියන්නේ. අපි හිතනවා ලෝකේ නිවන් දැක්කට පස්සේ මට නිවන් දකින්න පුළුවන් කියලා. බුදුරජාණන්සේ කියන්නේ ස්පර්ශෝ තිබුණාට ස්පර්ශෝ ස්පර්ශ නොකරන තැනකට යන්න පුළුවන්. ওই දැනට තියෙන ওই හැකියාව, ඉවසීමේ ශක්තිය, දැරීමේ ශක්තිය, ප්‍රතිශක්තිය ටික ටික ටික ටික වැඩෙන ක්‍රමයට ලෑස්තිලා ගියොත් දවසින් දවස දවසින් දවස ඒක පුදුම වර්ධනයක් ඇති වෙනවා. ඒක ස්නායු වෛද්‍ය ක්‍රමයේ හැටියට කියන්නේ අපේ හිතේ මෙතෙක් වැඩගත් නැති විශාල පද්ධති වලින් අපිට කියලා දෙන්න පටන් අර ගන්නවා. ආ මේ වගේ කරදරයක් තියෙනකොට ජාම බේරගන්නේ මෙහෙමයි කියලා. නොසැලී භාවනා කරන්නේ මෙහෙමයි කියන එක අපි නෝන්ජල්කමකට නෙවෙයි, දක්ෂකමකට දාලා වැළුවොත් පුතුමාකාර හැකියාවක් තියෙනවා. ඒ හැකියාව අතින්, ඒ කියන්නේ අපිට මේ කරදර තියෙද්දිත් මේ වැඩේ කරගෙන යන්නට හැකි සංඥාවෙන් බලන හැකියාවක් තිබැලුවොත් අපි දෙන්නේ කිසිම වෙනසක් නැහැ. මේක නෝන්ජල්කමක් කියලා සලකන අර පහත් අවිද්‍යාව නිසා අපිට කරගන්න බැරි නිසා ටික ටික බලන්න ස්පර්ශෝ ස්පර්ශ කරනකොට ස්පර්ශයන් අනුව මේ හොඳයි මේ නරකයි ಜಾති ભેද වර්ග ભેද බෙදන්නේ නැතුව ස්පර්ශෝ ස්පර්ශ කරනකොට ඊගාවෙන ස්පර්ශයට අලුත් වෙනවා මිස ගත වෙච්ච ස්පර්ශය පිළිබඳව කතන්තර ගොතන්න එපා. මනින්ද කිරන්න යන්න එපා. අන්න ඒක සතියේ ලොකු දියුණුවක්. එතකොට සතිය පුදුම විදියට සති බලයක් බවට බොජ්ජංග සතියක් බවට මාර්ග සතියක් බවට පත් වෙනකොට තමයි තේරෙනවා අර එදා වරද්ද වරද්ද ගත්ත පුංචි පුංචි සතියෙම තමයි මේ විදිහට දිනු කරගෙන යන්නේ එහෙම නැතුව වෙන්නමම જાතියක් නිවන් දකින්න කියලා ලෝකෙ උපදින්නේ මේ පෘථග්ජනයම තමයි මේක දිනු කරන්නේ එනිසා වේත පැමිණෙන හැම ස්පර්ශයකින්ම මනාපමනකාවක් පහළ කරන වෙනුවට හේතුඵල ධර්මයක් වැඩ කරන්නේ ස්පර්ශය වැඩ කරන යාන්ත්‍රණය මේකයි කියලා බලාගන්න මේ ධර්ම දේශනාවත් කලින් කරන ලද ධර්ම දේශනාවල තියෙන ආධ්‍යාත්මික ශක්තියත් ප්‍රායෝගික ශක්තියත් එකසේ හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් දවසේ ධර්ම දේශනාව මෙතන නතර කරනවා. ශිර දිනාට සනසීමු දා වේවා කියලා